තේරවාදී නිවන් මාර්ගය විස්තර වශයෙන් පැහැදිලි වෙලා තියෙන ප්‍රධානම ග්‍රන්ථ තමයි විසුද්ධි මාර්ගය. ඒක අපි කවුරුත් අවිවාදයෙන් පිළිගන්න කාරණයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ සමස්ත විනය සමස්ත විනය සූත්‍ර අභිධර්ම කියන මේ ත්‍රිපිටකයේ පුරාවටම දේශනා කරන්ට යෙදුණු භාවනා කර්මස්ථාන හැම සියල්ලක්ම සමෝධානය කරමින් බදන්තාචාර්ය අනුබුද්ධ බුද්ධඝෝසමා හිමිපාණන් වහන්සේ මේ විශුද්ධි මාර්ග ග්‍රන්ථය සම්පාදනය කරන්නේ. සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තප්පඤ්ඤංච භාවයන් යනාදී මේ සංයුත්ත නිකායේ ගාථා රත්නය මුල් කරගෙන මේ ගාථාරත්නය විස්තර විවරණය කරමින් සමස්ත භාවනා මාර්ගයම එක පිටක් කරමින් එක ග්‍රන්ථයකට සමුදාහනය කරන්ට උන්වහන්සේගේ ප්‍රඥා පටුත්වය මෙහිදී අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් උන්වහන්සේ මේ නිවන් මාර්ගය අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඇසුරෙන් සමස්ත ත්‍රිපිටකේ පුරාවටම තැනින් තැන විස්තර වෙලා තියෙන මේ නිවන් මාර්ගයේ පිළිවෙල තිතාමත්ම નિරවුල්ව පැහැදිලි කරගෙන යන අතරවාරයේ මුලින්ම සීලය පැහැදිලි කරලා සීලෙන් දේශයකින් ඒ සීලය තවදුරටත් ශක්තිමත් භාවයට පත් කර ගැනීම පිණිස හේතු වෙන උපකාර වන සමාධිය ඒ උපකාර වන අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කරගන්නට අවශ්‍ය වන දුතාංග නිර්දේශය ඉදිරිපත් කරමින් දෝතාංග 13ක් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි මේ අමතපදන් දේශනා මාලාව ඔස්සේ අපි ශීලය විස්තර කරන ආකාරය පැහැදිලි කරන් තියදුනා. ඒ වගේම එතනින් ඉදිරියට සමාධිය විස්තර කරන ආකාරය අපි දුතාංග විස්තර කරන ආකාරය අපි පැහැදිලි කරන් තියදුනා. ඒ අනුව මේ සම්බුද්ධ ශාසනයේ නිවන් මාර්ගයේ ගමන් කරන කුල පුත්‍රයෙකුට තමන්ගේ සීලය පිරිසිදු කරගන්න ආකාරයත් ඒ සීලය ශක්තිමත් කරගන්න කොයි විදිහටද මේ අල්පේච්ඡතා ආදී ගුණාංග වැඩෙන්නේ කියන කාරණය පිළිදැක්වෙන දුතාංග නිර්දේශයත් අපි පැහැදිලි කරක් තියදුනා මේ දේශනා මාලාවේ. ඒ අනුව අද අපි එතනින් ඉදිරියට පැහැදිලි කරන්ට යන්නේ අපි මේ දේශනා මාලාවේ ඊළඟ පැහැදිලි කිරීමට අපි ඇවිල්ලා ඉන්නවා කම්මට්ටාන ගහන නිර්දේශයේ භාවනාවක් කරන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයේ කොයි විදිහටද මේ සමාධිය වඩන්නට, කමඨහනක් වඩන්නට අවතීර්ණ වෙන්නේ? භාවනාවට අවතීර්ණ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණය පැහැදිලි කරන නිර්දේශය තමයි කම්මට්ටාන ගහන නිර්දේශය. එතකොට අපි මේ කම්මට්ටාන ගහන නිර්දේශයේ පුරාවට බුදුගොස මාහිම්පාණන් වහන්සේ අපිට පැහැදිලි කරන කරුණු එකක් එකක් පාසා විස්තර කරගෙන යන අතරවාරයේදී පහුගිය සතිය අපි ආරම්භ කරන් කියන මේ කම්මට්ටාන ගහන නිර්දේශයේ අපි සමාධිය පිළිබඳව බුදුගොස් ආචාර්යන් වහන්සේ අපිට විස්තර කරලා තියෙන කරුණු කිහිපයක් අපි පැහැදිලි කරගන්න තියෙනවා. සමාධිය කියන්නේ මොකක්ද? මොන අර්ථයෙන්ද සමාධිය කියන්නේ? මේ විදිහට අප පැහැදිලි කිරීමේ අපි නතර වුණේ සමාධිය පිළිබඳව වර්ණ වර්ග කිරීම. අපිට කොහොමද මේ සමාධිය වර්ග කරන්න පුළුවන්නේ? ඒතර මේ වාගේ පැහැදිලි කිරීමක් විස්තර කරගෙන යනකොට කාට හරි හිතෙන්න පුළුවන් දැන් අපිට භාවනාවක් කරන්න මේ සමාධිය වර්ග කරන ආකාරය දැනගන්න එකේ තියෙන ප්‍රයෝජනෙ මොකද්ද මේක කිසි තේරුමක් නැති පැහැදිලි කිරීමක් කියලා කෙනෙක් අර්ථකථනය කරන්නත් බැරිකමක් නැහැ ඒ නිසා අපි දැනගෙන යන්න ඕනේ මොකක්ද අපි මේ අත්‍තරම ඉගෙන ගන්නෙ මොකක්ද අපි මේ පරිශීලනය කරන්න කියන කාරණේ හරියට දැනගෙන අපි අපේ මේ පැහැදිලි කිරීම ටික ඉදිරියට කරගෙන යන්න ඕනේ සමාධිය පිළිබඳව සමාධිය වර්ග කරන ආකාරය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? අපි යමක් වඩන්න යනකොට යමක් පරිශීලනය කරනකොට මේක පිළිබඳව හාත්පස අවබෝධයක් සහිතව යනකොට අපිට ඒ ඒ තැනදී මුලාවටපත් වීමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි යම් කිසි ගමන් මාර්ගයක් පැහැදිලි කරනවා නම් ඒ ගමන් මාර්ගයේ හැම තැනම තියෙන මග සලකුණු ටික අපි හරියට දැනගෙන යනකොට අපිට මම්මුලා වෙන්නේ නැතුව යන්න පුළුවන්. අපිට හැම වෙලාවකම ගුරුවරයෙක් අපි ළඟ ඉන්නවා නම් අපිට මේ කිසිම මඟ සලකුණක් අවශ්‍ය නැහැ. අපි තුම හැම වෙලාවකම අපි නිවන දක්වාම මෙතන ඉඳලා අපි එක් කරගෙන යන ගුරුවරයෙක් ඉන්නවා නම් අපට වැරදෙන තැනදී බුදුරජාණන් වහන්සේ ආලෝකයක් නිකුත් කරලා අපිට නිසිමඟ කියලා දෙනවනම් එතකොට අපිට මේ මඟ පිළිබඳව වඩා විස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. අපිට මේ මඟ වඩ아가න යන්නයි තියෙන්නේ. යම්කිසි ක්‍රමයකට පුරුදු කරගෙන යන්න. එතකොට අද වර්තමානයේ වෙනකොට මේ தත්ත්වය වෙනස්. අපිට හැම තැනම පරිපූර්ණ ගුරුවරු හැමදාම අපිට ලැබෙයි කියලා කියන්න බෑ. අපි සමහර වෙලාවට මේ මග වඩාගෙන යනකොට සමහර තැනකදී අපට ඇති වෙන ගැටලු ටික විසඳන්න අපේ ගුරුවරයා සමර්ථ නොවුනොත් ඒ සමර්ථ ගුරුවරයෙක් අපිට හොයාගන්න බැරි වුණොත් අපිට බුදුරජාණන් වහන්සේ අපිට ආලෝකයක් නිකුත් කරලා අපිට මඟ කියලා දෙන්නේ නැහැ. එනිසා මේ භාවනා මාර්ගය අපිට වඩන්න අපිට පරිපූර්ණ අවබෝධයක් මේක පිළිබඳව තියෙනවා නම් දැනුමක් සහිතව අපි යනවා නම් මග සලකුණු දැනගෙන යනවා නම් අපිට මේ මාර්ගය වඩන්න හරි පහසුයි. ඒතර මේ දැනුම සහිතව යන ගමනේදී අපිට හාත්පස අවබෝධය ලබා ගන්නකොට සීලය රකින්නේ කොහොමද කියන හාත්පස අවබෝධය අපි ලබා ගන්නකොට අපට අවශ්‍ය වුණා මේ සීලය වර්ග කරපු ආකාරයන් ටික දැනගන්න. ඒ අනුව තමයි දැනගන්නේ මම ඉන්නේ කොතනද? මම රකින්නේ මොන සීලේද? ඒ අනුව මගේ නිවනට උපකාර වන මේ සීලයේ වටපිටාව කෙබඳුද කියන අදහස අපිට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දුතාංග සහ සමාධි නිර්දේශිත එනකොට කම්මට්ටාන ගන්න නිර්දේශයේදී මේ සමාධි භාවනාව වඩන්න යනකොට සමාධිය කෙබඳු ආකාරද කියන වැටහීමක් සහිතව අපි යනකොට අපිට මේ මග નિරවුල්ව යන්න පුළුවන්, निराකූලව මේ ගමන් කරන්න හැකියාවක් ලැබෙනවා. එතනදී අතරමං වෙන්නේ නැතුව තන තන වරදවා ගන්න නැතුව निराකුලව මේ ගමන යාම සඳහා අපට ඒ සමාධිය වර්ග කරන ආකාරයන් ටික දැනගත්තාම ඒකත් අපේ දැනුමට උපකාර වෙනවා. ඒතර මේ විදිහට අපි සමස්ත පරිපූර්ණ අවබෝධයක් එක්ක යනකොට අපේ පාර වැරදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒතර මේ නිවන් මාර්ගය පැහැදිලි කිරීම තුළ සමහර කෙනෙක් මේ විසුද්ධි මාර්ග ආදියට දොස් කියන්නෙම මෙන්න මේ විස්තරාත්මක භාවය තුළ Taman හරියාකාර පිහිටීමකට එන්න බැරි වුණා. විස්තරාත්මක පැහැදිලි කිරීම තියෙනකොට කවුරු හරි හිතනවා ඇයි මේවා මේ විදිහට ඉගෙන ගන්න? ඇයි මේ මේ විදිහට කතා කරන්නේ? මේ කතා කිරීම කියන එක අපිට නිවන්ට උපකාර වෙනවද? මෙන්න මේ කියන උබතෝක්කෝ ටික ප්‍රශ්නයක් තුළ සමහර වෙලාවට දෝලණය වෙමින් ඉන්න අවස්ථාවක තමයි විසුද්ධි මාර්ගය ආදියට දොස් කියන්නේ. නමුත් මේ නිවන් මාර්ගයේ පිරිසිදුව පැහැදිලිව ගමන් කරන කෙනාට තේරෙනවා මගේ මේ අවබෝධය කියන එක මට මගේ භවනා මාර්ගේ වඩන්න කොච්චර උපකාරයිද කියන එක. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ අපි තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි විෂද මාර්ගයේ මේ පැහැදිලි කරන කරුණු කාරණා තුළ අපට ලබා දෙන්නේ ආත්මස අවබෝධයක්. පරිපූර්ණ අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු ඒ තුල තමයි අපේ නිවන් මාර්ගය අපිට මංමුලා වෙන්නේ නැතිව අපට අසංහීර විදියට යාගෙනීමේ හැකියාව ලැබෙන්නේ. ඒ ගමනේදී අපිට වෙනත් මාර්ගවලට අපි වැරදි මාර්ගවලට වැටෙන්න තියෙන ඉඩකඩ අපි වළක්ව ගන්න පුළුවන්. එහෙම නැතුව අපි සමහර වෙලාවට අපිත් අපිටත් මුණ ගැහිලා තියෙන නොයෙක් නොයෙක් විදිහේ භාවනා අර්ථකථනයන් ඉදිරිපත් කරන පිරිස්. ඒතර මේ අයගෙන් අහලා බලනකොට සමහර වෙලාවට ගොඩාක් ජනප්‍රිය වෙන භාවනා පැහැදිලි කිරීම් තියෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් ජනප්‍රිය දේවල් වලට කැමති. බොහෝ දෙනෙක් සාමාන්‍ය පැහැදිලි කිරීමට වඩා ඔබට ගිහිල්ලා වෙනස් විදිහකට යමක් පැහැදිලි කරනවා නම් ඒ පැහැදිලි කිරීමට කැමතියි. ඒ පැහැදිලි කිරීම කරන තැනක අපි මේ නිවන් මාර්ගය මුල ඉඳලා අගට පැහැදිලි කරන්න කියන ඉල්ලීම කරවතින් අපිට තේරෙනවා ඒ කමඨහන් වඩන කෙනා මේ විසුද්ධි මාර්ග ආදීන් ලැබෙන පරිපූර්ණ අවබෝධයක් නැත්නම් එබඳු තත්වයකදී ඒ අයට මේ මාර්ගය 100% අවසානයේ දක්වා පැහැදිලි කරනවා. මේ අවසානයේ දක්වා මේ මාර්ගයේ වැඩෙන ආකාරය කොහොමද අපි නිවන අවබෝධ කරගන්නේ කොහොමද මම සෝතාපන්න වෙන්නේ කොහොමද මම සකදාගාමි වෙන්නේ කියන මෙන්න මේ වැටහීම සමහර වෙලාවට නැහැ. ඒ නිසා භාවනා මඟ පෙන්වීම භාවනා කමඨහන් කියා දෙන ගුරුවරු හැමෝම ගත්තහම මේ සමස්ත අවබෝධය නැති ගුරුවරයෙකුට නැති කමඨහන් දෙන ඇදුරුවරයෙකුට තමන්ගේ ශිෂ්‍යයාට නිසියාකාර මඟ පෙන්වීමක් ලබා දෙන්න. ඒ නිසා මේ කම්මට්ටාන ගහන නිර්දේශය ඉස්සරහදී අපිට හම්බෙනවා කමටහන් දෙන ගුරුවරයෙක් හොයාගන්නේ කොහොමද කියන කාරණා. ඒ හින්දා මේ වැඩසටහන් සමග සහ සම්බන්ධ වෙන අපේ පින්නතුන්ට අපි මතක් කරන්නේ මේ විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය තුල අපට ලබා දෙන හාත්පස අවබෝධය තමයි අපේ මේ භවනා මාර්ගය මුලාවකින් තොරව අපිට ඉදිරියට යන්න අවකාශ ලබා දෙන්නේ. සමහර වෙලාවට මේ මුලා මේ හාත්පස අවබෝධයෙන් තොරව මඟ පෙන්වීමක් ලබා දෙනකොට සමහර කෙනෙකුට පුළුවන් තවත් කෙනෙකුට යමක් කියලා දෙන්න පුළුවන්. හැබැයි කියලා දුන්නට Tamanට ඒ දේ නිසියාකාරව වඩන්න Tamanට තේරෙන්නේ. Taman භාවනා කරන්න ගියාම තමයි තේරෙන්නේ නෑ මේක කියන තරම් ලේසි නෑ කියලා. හැබැයි මේ විසුද්ධි මාර්ගය තුළ තියෙන පැහැදිලි කිරීම සියල්ල අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගෙන යනකොට තේරෙනවා මේ තුළ තියෙන ප්‍රායෝගිකත්වය. ඒ නිසා භාවනා කමඨහනක් ඉගෙන ගන්න යෝගීන් විසින් විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ එන මේ පැහැදිලි කිරීම සියල්ලම නොපිරිහෙලා පරිහරණය කර යුතුයි කියන එක තමයි අපේ පැහැදිලි කිරීම අපේ මතක් කිරීම. ඉතින් අපි කතා කරගෙන ආවේ සමාධිය පිළිබඳව වර්ග කිරීම. සමාධිය කොහොමද ඒක වැදෑරුම් වශයෙන්, දෙවැදෑරුම් වශයෙන්, තෙවැදෑරුම් වශයෙන් සමාධිය කොහොමද අපි බෙදන්නේ කියන කාරණේ සාකච්ඡා කරන්න තියදුනා. ඒ අනුව අද අපි නතර වෙන්නේ සතර වැදෑරුම් සමාධිය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව චතුර්විධ සමාධිය අපි කොයි විදිහකට පැහැදිලි කරගන්නේ කියන එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි පසුගිය වැඩසටහනේදී මේ කම්මට්ටහන ඝන නිර්දේශයේ මූලිකව අපි සමාධි වර්ග කරන ආකාරයේදී කතා කරා. සමාධිය ආකාර හතරකට වර්ග කරන සතර වැදෑරුම් සමාධි වර්ග කරන ආකාර කීපයක් තියෙනවා. දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා යනාදී වශයෙන් සමාධිය ආකාර හතරකට වර්ග කරනවා. පරිත්ත පරිත්තාරම්මනාදී වශයෙන් සමාධිය ආකාර හතරකට වර්ග කරනවා. චතුර්ථ චතුර් ධාන අංග ධානාංග හතර වශයෙන් අපි සමාධිය ප්‍රථම ධාන ဒုတိ ය ධාන යනාදී වශයෙන් වර්ග කරනවා. ඡාන භාගීය කිති භාගීය යනාදී වශයෙන් සමාධිය හතර ආකාරයට වර්ග. කාමාවචර රූපාවචර යනාදී වශයෙන් සමාධිය හතර වැදෑරුම් වෙනවා. අධිපති වශයෙන් ඡන්ද චිත්ත විරිය විමර්ශන සමාධිය ආකාර හතරකට වර කරනවා. ඒ නිසා අපි සාකච්ඡා කරගන්න ඕනේ මොනවද මේ සමාධියේ සතර වැදෑරුම් වර්ග කිරීම කියලා. ඒ අනුව පළවෙනිම චතුෂ්කය අපට හම්බෙන්නේ දුක්ඛා පටිපදා දන්දහ විඤ්ඤා ආදී වශයෙන්. එහෙනම් සමාධිය ආකාර හතරකට වර කරනවා. දුක්ඛා පටිපදා දන්දහ විඤ්ඤා සමාධිය, දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා සමාධිය, සුඛා පටිපදා දන්දහ විඤ්ඤා සමාධිය සුඛා පටිපදා කිප්පඤ්ඤා සමාධිය කියලා. මෙතන කරුණු දෙකක් කතා කරනවා පටිපදා කියලා එකුත් අවිඤ්ඤා කියලා එකුත්. එහෙනම් මොකක්ද මේ පටිපදා කියන්නේ මොකක්ද අවිඤ්ඤා කියන්නේ කියලා අපි පැහැදිලි කරගන්න ඕනේ. පටිපදා කියන වචනේ පැහැදිලි කරනවා පඨම සමන්නාහාරතෝ පට්ඨහා යාව තස්ස තස්ස ජහනස් උපචාරං පජ්ජති තාව පවත්තා සමාධි භාවනා පටිපදාදි පිච්චති මෙන්න පටිපදා කියන එක සඳහන් කරනවා පඨම සමන්නාහාරතෝ පත්තාය. භාවනාවක් ආරම්භ කරන යෝගාවචරයාගේ මේ භාවනා කර්මස්ථානයේ ආරම්භයේ කරන පරිකරණ භාවනාවක් තියෙනවා. පඨම සමන්නාහාරය කියලා කියන්නේ ඒකයි. ඒතර මේ භාවනාව ආරම්භ කරන යෝගාවචරය අපි හිතමු ආනාපාන සති භාවනාව ආරම්භ කරනවා නම් ආනාපාන සති භාවනාව ආරම්භ කරන යෝගාවචරයා Tamange මේ නහස්කාග්‍රයේ හැපෙන හුස්ම රැල්ල පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරගන්න. මේ නාසිකාග්‍රයේ හැපෙන හුස්ම රැල්ල අවධානය යොමු කරගෙන මේ හුස්ම රැල්ල ඉහළට ගන්නකොට ගනිමි. පහළට හෙලනකොට හෙලමි කියලා මෙන්න. ගනිමි, හෙලමි, ගනිමි, හෙලමි කියන මෙන්න මේ මානසිකාරයත් එක්ක මේ හුස්ම රැල්ල පිළිබඳව තමන්ගේ සිහිය වැඩි කරගන්නවා. ඒතර මෙන්න මේක තමයි කමඨහනේ ආරම්භක පරිකරණය කියලා කියන්නේ. දැන් සමාධි දැන් කසින භාවනාවක් වඩනවා නම් පඨවි කසිනේ වඩනවා නම් භාවනාව ආරම්භ කරනකොට අපි කසින මණ්ඩලයක් හදාගෙන මේ කසින මණ්ඩලය අපේ අරමුණට අරගෙන ඇසින් මේ කසින මණ්ඩලයේ බලලා ඒ ඇසින් බලපු අරමුණ අපි සිතට අරගෙන සිතේ ඒ අරමුණ තියාගෙන ඒ සිතේ ඇඳිච්ච කසින අරමුණ අපි සිතේ දරාගෙන පඨවි පඨවි පඨවි කියලා මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට පරිකරම් භාවනාවක් කරනවා. මෙන්න මේ නිසා මෙහෙම භාවනාවක් කරනකොට අපිට යම්කිසි පරිකර්ම සමාධියක් උපදිනවා. පරිකර්ම සමාධියක් කියලා කියන්නේ අපිට මේ දැන් කසින භාවනාවන් නම් කරන්නේ කසින මණ්ඩලය අපි සිටේ අපි ඇහින් ඇස් දාලා බලලා ඇහැ ඇරලා බලලා කසින මණ්ඩලයේ දිහා ඒ කසින මණ්ඩලය අපි සිටේ දරාගෙන පඨවි පඨවි කියලා මෙනෙහි කරනකොට අපේ සිතේ මේ කසින මණ්ඩලය නොනැසී පවතින අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ අපිට පරිකර්ම වශයෙන් සමාධියක් උපදිනවා. මෙන්න මේ පරිකර්ම සමාධියේ පරිකර්මයේ ඉඳලා මේ භාවනාව පිළිබඳව පළවෙනි සමන්නාහාරයේ ඉඳලා ඒකට කියන ප්‍රථම අබිනිවේෂය කියලා කියන. මෙන්න මේ ප්‍රථම අබිනිවේෂයේ ඉඳලා අපි මේ පඨවි කියන කසිනය කසින ආරම්මණය සිටේ දරාගෙන නැවත නැවතත් පඨවි පඨවි කියලා මෙනෙහි කරනවා නම් එහෙමත් නැත්නම් අපි මේ ආනාපාන ආ හුස්ම රැල්ල පිළිබඳව ආනාපානයේ පිළිබඳව අපි නහසිකාග්‍රේ සිත දරාගෙන මේ නහසිකාග්‍රේ සිත තියාගෙන අපි නහසිකාග්‍රෙන් ඉහළට පහළට යන හුස්ම රැල්ල දිහා අවධානය යොමු කරගෙන ගනිමි හෙළමි කියලා මේ ඉහළට ගන්න පහළට හෙළන හුස්ම රැල්ල මෙනෙහි කරනවා නම් මෙන්න මේ මෙනෙහි කරනකොට ඒ සමාධිය අපේ ඇතිවීමින් පවතිලා ඇතිවීමින් ඇතිවීමින් ඇවිල්ලා යම් තැනකදී උපචාර සමාධියක් බිහි වෙනවා නම් මෙන්න මේ උපචාර සමාධිය බිහිවීම දක්වා බිහිවීම තෙක් උපචාර සමාධියත් එක්ක මෙන්න මේ තියෙන සමාධි භාවනාව මෙන්න මේ සමතය වැඩිවීමට කියනවා ප්‍රතිපදාව කියලා. භාවනාව ආරම්භ කරපු තැන ඉඳලා මට උපචාර සමාධියක් උපදින්නේ යම් මොහොතකද ඒ දක්වා මගේ භාවනා වැඩසටහනට භාවනා කිරීම කියන කටයුත්තට තමයි අපි කියන්නේ ප්‍රතිපදාව කියලා. මම කොහොමද මගේ පරිකර්මය ආරම්භ කරන්නේ? මට කොහොමද කසින මණ්ඩලය මට මගේ හිතේ නැවිලා පේනෙන්නේ? මට කොහොමද නාසිකාග්‍රෙන් ඉහළට යන පහළට යන හුස්පරැල්ල වැටහෙන්නේ? මෙන්න මෙතන ඉඳලා මට කොයි විදිහටද මගේ සිත මේ කෙරෙහි එකඟ වෙලා උපචාර සමාධියක් බිහි වෙන්නේ කියන මෙන්න මේ தත්ත්වය තෙක් තියෙන සමාධි භාවනාවට කියන ප්‍රතිපදාව කියලා. ඒ ප්‍රතිපදාව සුඛා ප්‍රතිපදා වෙන්න පුළුවන් දුක්ඛා ප්‍රතිපදා වෙන්න පුළුවන්. අභිඥා කියලා කියන්නේ මෙන්න මෙතනින් ඉදිරියට එතනින් ඉදිරියට උපචාර සමාධියක් අපිට දිහි වෙනවා. ඒ උපචාර සමාධිය දිහි වෙනකොට අපේ නීවරණ ධර්ම යටපත් වෙනවා. නීවරණ ධර්ම යටපත් වෙලා අපිට උපචාර සමාධියක් දිහි වුණාම ඒ උපචාර සමාධියේ ඉඳලා අපි අර්පණා සමාධිය ඉපදවීම තෙක් අර්පණා සමාධියත් ඇතුළුව ඒ තෙක් අපේ පවස්නා වූ ප්‍රඥාවට කියනවා අභිඥාව කියලා. ඒ ප්‍රඥාව දන්දා විඤ්ඤා ඒක ලැසි ගමනින් ඇති වෙන මද වශයෙන් ඇති වෙන ප්‍රඥාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කිප්පා විඤ්ඤා ඒක ඊටාම ශීඝ්‍රයෙන් ඇති වෙන ප්‍රඥාවක් වෙන්න පුළුවන්. මේ නිසා අවිඤ්ඤාව කියන එකත් කොටස් දෙකක් තියෙනවා. දන්දහ විඤ්ඤා, කිප්පා විඤ්ඤා කියලා. මෙන්න මේ විදිහට පටිපදාව පටිපදාව කියලා කියන්නේ භාවනාව ආරම්භ කරපු තැන ඉඳලා උපචාර සමාධිය ඉදීම දක්වා ඒ උපචාර සමාධිය ඉඳලා අර්පණාව දක්වා අර්පණාව තෙක් මේ වැඩසටහන මේ ප්‍රඥාවට කියන අභිඥාව කියලා. නම් මෙන්න මේ ප්‍රතිපදාවත් අභිඥාවත් කියන දෙක මේ දෙකම සලකාගෙන අපිට සමාධිය ආකාර හතරකට වඩන්න පුළුවන් හතරකට වර්ග කරන්න පුළුවන් සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා සුඛාපටිපදා දන්දාබිඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා කියලා එබනම් අපි සාකච්ඡා කරගන්න ඕනේ මොකක්ද මේ අභිඥාව මොකක්ද මේ පටිපදාව කියන කනුව සමාධිය කොහොමද වර්ග වෙන්නේ කියලා. ඒතර දැන් භාවනාව ආරම්භ කරන හැමෝටම එකම විදිහට මේ භාවනාව පවතින්නේ නැහැ. එකම විදිහට මේ භාවනාව වැඩෙන්නේ නැහැ. සමහර කෙනෙක් අපිට කියනවා ස්වාමීනි අපි භාවනා කරන් පටන් ගත්තා මගේ සිත එකඟ වෙන්නෙම නැහැ. මගේ සිත විසිරෙනවා. දැඩිශේ විසිරෙනවා කියලා. ඉතාම පහසුයි කියලා. සමහර කෙනෙක් කියන අපි භාවනා කර කර ඉන්නකොට මට මේ වාගේ මේ වාගේ කරදරයක් තියෙනවා. මේ වාගේ මේ වාගේ විදිහට මට මේ අරමුණ විසිරෙනවා සිත. මෙන්න මේ විදිහට සමහර කෙනෙකුට මේ ප්‍රතිපදාව ප්‍රතිපදාව කියලා කියවේ භාවනාව ආරම්භ කරපු තැන ඉඳලා උපචාරය දක්වා මෙන්න මේ සමාධිය වැඩිම දුක් සහිත වෙන්න පුළුවන්. ඒ දුක් සහිත වෙන්න ප්‍රධානතම හේතුව තමයි අපේ සිතේ ඇතිවෙන කාමච්ඡන්ද ආදී නීවරණ කියන්නේ. කාමචන්ද ආදී නීවරණ බහුලව පවතින පුද්ගලයාට ඉක්මනින් සමාධියක් වඩන්න බෑ. ඒ ප්‍රතිපදාව දුක් සහිතයි. මේ ප්‍රතිපදාව දුක් සහිතයි කියලා කියන එකෙන් කියන්නේ මේ නිසා මේ භාවනාව ආරම්භ කරපු තැන ඉඳලා උපචාර සමාධි ඉපදීම ඉපදීම දක්වා තියෙන පස්සේ. එහෙම නැතුව සමහර වෙලාවට අපිට මේ සමහර කෙනෙක් මේ වචන පරිහරණය කරනකොට වැරදි විදිහට පරිහරණය කරන සමහර වෙලාවට සුඛ ප්‍රතිපදාවෙන් අපි භාවනා කරනවා ඒ භාවනා කළා අපි ඉක්මනට සමාධිය ලැබලා එන කිප්පා විඤ්ඤාවටපත් වෙනවා. මේක නෙවෙයි මේ දුක්ඛා ප්‍රතිපදා සුඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා කිප්පා විඤ්ඤා කියන්නේ ඒක නෙවෙයි. උතර එතනදී සුඛ ප්‍රතිපදාවෙන් කියලා කියනවා ඉතින් සමහර වෙලාවට හොඳට දාන ටික වළඳලා හොඳට සුවසේ ඉන්නවා නම් අන්න ඒ කෙනෙක් දිහා බලලා තිනවා අපි ඉතින් සුඛ ප්‍රතිපදාවෙන් යන්නේ. අන්න ඉතින් අපි සුඛ ප්‍රතිපදාවෙන් මේ නිවන් ගමන යන්නේ. ඒ සුඛ ප්‍රතිපදාව නෙමෙයි ඒකත් එක්තරා සුඛ ප්‍රතිපදාවක් තමයි. හැබැයි මෙතන මේ කියන සමාධියට දාලා සුඛ ප්‍රතිපදාව දුක්ඛ ප්‍රතිපදාව කියලා කියන්නේ ඒක නෙමෙයි. මෙතන මේ සුඛ දුක්ඛ ප්‍රතිපදාව තියෙන්නේ භාවනාව ආරම්භ කරපු තැන ඉඳලා උපචාර සමාධියේ ඉපදීමට පත් එහෙනම් මේ தത്വයේදී කෙනෙක්ගේ ප්‍රතිපදාව සුඛයිද දුක්ඛයිද කියන එක තේරෙන්නේ තීරණය වෙන්නේ උන්වහන්සේගේ උන්වහන්සේ පරිහරණය කරන සැප සම්පත් මොනවද කියන එක අනුව නෙමෙයි පරිහරණය කරන වළඳන දානේ ටික ඉන්න කුටිය මොකද්ද කියන එක පහසුවෙන් ඉන්නවද? ගමන් බිමන් යනකොට පහසුවෙන් යනව එනවද? හොඳට දානේ ටික වළඳනවද? මේ කියන එක නෙමෙයි සුඛ ප්‍රතිපදාව දුක්ඛ ප්‍රතිපදාව කියලා කියන්නේ. සුඛ ප්‍රතිපදාව දුක්ඛ ප්‍රතිපදාව කියලා කියන්නේ භාවනාව ආරම්භ කරපු තැන ඉඳලා උපචාර සමාධිය දක්වා Tamanට කොයිතරම් පහසු වෙන්නේ පරිකරණය සිද්ධ කරගන්න පුළුවන් කියන එකයි. එතකොට කොච්චර හොඳට අපි ලෞකික සුඛ විහරණයෙන් යුතුව හිටියත් ඒ කෙනා භාවනාවට ඉඳගත් තැන ඉඳලා තමන්ගේ සිත විසිරෙනව නම් සිද්ධ වෙන්නේ. තමන්ගේ සිතේ එකඟභාවයක් ඇති වෙන්නේ නැත්නම් තමන්ට තමන්ගේ සිත එකම භාවයට ඇති කරගෙන එකම භාවයට ගෙනල්ලා තමන්ට මේ භාවනාව ඉදිරියට වඩා ගන්න තමන්ට අරමුණට සිත ගන්න බැරි නම් තමන් තමන්ගේ හුස්ම රැල්ල තමන්ට වැටහෙන්නේම නැත්නම් සිත එක තැනකට ගන්න බැරි නම් කසිනාරම්මනේ තමන්ට කිසිසේත්ම වැටහෙන්නේම නැත්නම් Tamanට මේ භාවනාව කරගෙන යනකොට Tamanගේ සිතේ වෙනත් වෙනත් නොඑක් නොඑක් තත්ත්වයන් ඇති වෙනවා නම් සමහර ලාවට එහෙමත් වෙන්න පුළුවන්. සමහර කට්ටිය කියන මට භාවනාව කරගෙන යනකොට මේ භාවනා කමටහනට සිත එකඟ වේගෙන එනකොට මට මේ සිතේ මොනවා හරි අතුරු විපාකයක් ඇති වෙනවා කියලා. සිත විසිරෙන්න පටන් ගන්නවා. මේ විදිහට නොඑක් නොඑක් කරදර සහිතව නම් යම් කෙනෙක්ගේ මේ සමාධිය උපචාරය දක්වා ගමන් කරන ගමන් මඟ පවතින්නේ ආන් ඒ පුද්ගලයාට කියනවා දුක්ඛාපටිපදා කියලා. හැබැයි සමහර කෙනෙක්ගේ ප්‍රතිපදාව සුඛ සහිතයි. සුඛ සහිතයි කියලා කියන්නේ පහසුවෙන් Tamanට මේ උපචාරය දක්වා යන්න පුළුවන්. පහසුවෙන් උපචාරය දක්වා යන්න පුළුවන් තත්ත්වයේ ඇති වෙන්නෙම නීවරණාදී ප්‍රතිපක්ෂ ධර්මයන් බලවත්ව පවතින්නේ නැති වුණා. නීවරණාදී ප්‍රතිපක්ෂ ධර්මයන් තමන්ගේ බලවත් භාවය අඩු වෙන්න අඩු වෙන්න තමන්ගේ ප්‍රතිපදාව සුඛ සහගත ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. ඒ නිසා සුඛා ප්‍රතිපදා දුක්ඛා ප්‍රතිපදා කියන්නේ ඔන්න ඔය කියන අර්ථයෙන්. ඒ වගේම අභිඥාවක් තියෙනවා සමහර කෙනෙකුට දන්දහ විඤ්ඤා සමහර කෙනෙකුට කිප්පා. දන්ද කියලා කියන්නේ මද බව කියලා කියන්නේ. අභිඥාව කියන එක අපි සඳහන් කරේ උපචාර සමාධියේ ඉඳලා අර්පණා සමාධියට එක් තියෙන මෙන්න මේ සමස්ත ප්‍රඥාව. ඒ ප්‍රඥාව ප්‍රඥාව පවතිනකොට තමයි ප්‍රඥාව රහිතව කෙනෙකුට අර්පණාවකටපත් වෙන්න බෑ. ප්‍රඥාව සහිතව තමයි මේ සමාධිය අර්පණාවකටපත් ඒ ප්‍රඥාව ශීඝ්‍රව පවතිනවා නම් ඉක්මනට ලැබෙනවා නම් අන්න අපි කියනවා කිප්පයි කියලා. ඒක ලැබෙන්නේ මද වශයෙන් නම් ශීඝ්‍රව නැත්නම් අන්න කියනවා අපි මේ ප්‍රඥාව දන්දයි කියලා. ඒ නිසා අභිඥාවත් දන්ද වෙන්න පුළුවන්. ඒ කියන්නේ මද වශයෙන් පවතින්න පුළුවන්. කිප්ප වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශීඝ්‍රව පවතින්නත් පුළුවන්. ඒ නිසා කිප්පාවිඥා දන්දාවිඥා කියලා දෙආකාරයක් තියෙනවා. ඊට මේ අපේ සමාධිය කිප්පාවිඥාද දන්දාවිඥාද සුඛාපටිපදාද දුක්ඛාපටිපදාද කියන මේ කාරණයේ තීරණය වෙන්නේ ප්‍රධාන කරුණු තුනක් අතර. සප්පාය අසප්පාය භාවය පිළිබඳව. ඉදිරියේ සාකච්ඡා කරනවා අපි සප්පාය මොකද්ද අසප්පාය මොකද්ද කියලා. එතකොට ආවාසය වෙන්න පුළුවන්. Taman වාසය කරන ආවාසය වෙන්න පුළුවන්. Taman වළඳන දානි ටික වෙන්න පුළුවන්. Taman ඇසුරු කරන පුද්ගලයන් වෙන්න පුළුවන්. Taman කරන කතා බහ වෙන්න පුළුවන්. මේ හැම දෙයකම තියෙනවා සප්පාය භාවයක් තියෙනවා අසප්පාය භාවයක් තියෙනවා. ඒ නිසා යම්කිසි විදිහකට අපට සප්පායයි නම් මේ හැම දෙයක්ම ආන්න එතකොට අපට අපේ මේ ප්‍රතිපදාව සුඛ ප්‍රතිපදාව බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ සප්පාය අසප්පාය භාවී කියන එක මේ ප්‍රතිපදාව සහ අභිඥාව තීරණය වෙන එක සාධකයක් වගේ. ඒ වගේම තමයි ඵලිබෝධ තියෙනවා. දසවිධ ඵලිබෝධයක් වෙනවා. අපි ඊළඟ ඊළඟ අපේ වැඩසටහනදී පැහැදිලි කරන මේ දසවිධ පහත් පරිබෝධය තියෙනවා ආවාසෝ කුලං ලාභය වශයෙන් ආවාස පරිබෝධ කුල පරිබෝධ යනාදී වශයෙන් පරිබෝධ 10ක් තියෙනවා භාවනාවක් කරන කමඨහනක් වඩන යෝගාවචරයෙකුට ඒ කමඨහනට ප්‍රතිපක්ෂ වශයෙන් කමඨහන පිටවැටෙන්න හේතු වෙන පරිබෝධ 10ක් මෙන්න මේ පරිබෝධ සිඳගෙන අපි භාවනාව ආරම්භ කරමු. එයම භාවනාවට పూర్වයෙන් අපි පරිබෝධ සිඳීමක් අපිට යෙදෙනවා. එහෙමනම් අන්න මේ පලිබෝධ සිඳීම කියන මේ ආදී పూర్ව කෘත්‍යයන් ටික අපි සම්පාදනය කරගත්තද කියන කාරණේ අනුව අපේ කිප්පා විඤ්ඤා දන්දා විඤ්ඤා දුක දුක්ඛාපටිපදා සුඛාපටිපදා කියන මෙන්න මේ තීරණය වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අර්පණා කෞශල්‍ය කියලා එකක් තියෙනවා. දසවිධ අර්පණා කෞශල්‍යයක් තියෙනවා. මේ දසවිධ අර්පණා කෞශල්‍ය පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. මේ නිසා මේ දසවිධ අර්පණා කෞශල්‍යයේ සම්පාදනය වෙනවද නැද්ද කියන එක අනුව ප්‍රතිපදාව අපිට සුඛා ප්‍රතිපදාද දුක්ඛා ප්‍රතිපදාද කිප්පා විඤ්ඤාද දන්දා විඤ්ඤාද කියන කනේ තීරණය වෙනවා. එනිසා මෙන්න මේ සප්පාය අසප්පාය භාවය ඒ වගේම පලිබෝධ ආදිය සිඳගැනීමේ పూర్ව කෘත්‍ය සහ අර්පණා කෞශල්‍ය සම්පාදනය කිරීම කියන කරුණු තුන අනුව තමයි තීරණය වෙන්නේ අපි වඩන භාවනාව අපේ සමාධිය සුඛාපටිපදාද දුක්ඛාපටිපදාද කිප්පාවිඤ්ඤාද දන්දාවිඤ්ඤාද කියන කාරණය තීරණය කරගන්න ලැබෙන්නේ. එhmenan කොහොමද ඒක වෙන්නේ අපිට කියනවා එතන සඳහන් කරනවා යෝපන යෝ අසප්පාය සේවී හෝති තස්ස දුක්ඛාපටිපදා දන්දා චබිඤ්ඤා හෝති අපිට කියනවා යම් කෙනෙක් අසප්පාය සේවී හෝති Taman සේවනය කරන ආවාසය වෙන්න පුළුවන්, ආහාරය වෙන්න පුළුවන්, පුද්ගලයන් වෙන්න පුළුවන්, තමන්ගේ කතාබහ වෙන්න පුළුවන්. මේ ආදී හැම සියල්ලක්ම භාවනාවට සත්‍රාය නැත්තම් භාවනාවට සැපයක් නැති දෙයක් නම් භාවනාවට හිත කර නොවන දෙයක් නම් අහිත කරයි නම් අසප්පායයි කියලා කියන්නේ ඒක. මෙන්න මේ ආවාස ආදී දේවල් අසප්පාය වෙනකොට අපට කියනවා භාවනාව දුක්ඛා පටිපදා දන්දා චපිඤ්ඤාප්පති ප්‍රතිපදාව දුක්සහගත වෙනවා ඒ කියන්නේ භාවනාව ආරම්භ කරපු තැන ඉඳලා උපචාර සමාධිය දක්වා වැඩිම දුක්සහගතයි ඒ වගේම තමයි අභිඥාව දන්දයි ඒ කියන්නේ මද වශයෙන් තමයි අපිට මේ උපචාරයේ ඉඳලා අර්පණාවටපත් වීමේ ප්‍රඥාව පවතින. ඒ නිසා ඒකත් හිමින් තමයි යන්නේ. ඒ නිසා මෙන්න එහෙමනම් අපේ ඇසුරු කරන දේවල් ටික, සේවනය කරන දේවල් ටික අසප්පාය වෙනකොට දුක්ඛාපටිපදා අසප්පාය වෙනකොට දුක්ඛාපටිපදා දන්දා පිඤ්ඤා බවට පත් වෙනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්ත සප්පාය ආවාසාදී සේවනය කරනවා නම් සුඛාපටිපදා චිත්තා විඤ්ඤා කියන ආකාරයෙන් මේ සමාධිය දැරෙනවා. ඒ වගේම තමයි එතන පැහැදිලි කරනවා යෝපන පුබ්බ භාගයේ අසප්පායන් සේවිත්තා අපර භාගයේ සප්පාය සේවී හෝති යම් කෙනෙක් పూర్ව භාගය කියන්නේ භාවනාව පටන් ගන්නකොට ඉස්සල්ලාම තමයි සප්පාය නැහැ. මේක වෙන්න පුළුවන් අපිට. සමහර වෙලාවට භාවනාව ආරම්භ කරන්න පටන් ගන්නෙ අපි හොඳම තැනක් හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. අපිට පුළුවන් තැනකදී භාවනාව ආරම්භ කරනවා. එතන අපිට නොයෙක් නොයෙක් අසප්පාය තියෙන්න පුළුවන්. අපි ඉන්න තැන අපිට අසප්පාය වෙන්න පුළුවන්, ඇසුරු කරන අය අසප්පාය වෙන්න පුළුවන්, කන බොන දේවල් අසප්පාය වෙන්න පුළුවන්. අපි කරන කියන කතා බහ ආදී අසප්පාය වෙන්න පුළුවන්, කරන කියන වෙන වෙන දේවල් අසප්පාය වෙන්න පුළුවන්. මේ වාගේ තත්ත්වයක් තියෙද්දිත් අපිට හිතන අපි කොහොම හරි භාවනාවක් කරන්න ඕනේ කියලා ආරම්භ කරනවා ඒ අසත්පාය තත්ත්වය. හැබැයි Tamanට තේරෙනවා Tamanගේ භාවනාවට මේ ආවාසයේ සත්පාය නැහැ. ඒ භාවනාවට මේක මට ගැටලු සහගතයි. එනිසා මට මීට වඩා හොඳ සත්පාය වෙන ආවාසයක් තෝරගන්න ඕනේ. අන්න සත්පාය තත්ත්වයකට යනවා. ඒ නිසා పూర్ව භාගයේ අසත්පාය තත්ත්වයේ ඉඳලා අපර භාගයේ මේක සත්පාය තත්ත්වයකට යනවා නම් අපේ ප්‍රතිපදාව දුක්ඛා විදිහට යනවා. දුකසේ අපිට භාවනාව ආරම්භ කරලා උපචාරය දක්වා යන ගමන දුකසේ යනවා. ඇයි? අපි අසත්පාය සේවනයේක තමයි ඉන්නේ. හැබැයි අපි උපචාර සමාධියටපත් වීම කොහොම හරි අමාරුවෙන් උපචාර සමාධියටපත් වුණා. ඊට පස්සේ අපිට හිතනවා දැන් අපි මේ සප්පාය භාවයකට යන්න ඕනේ මේ ඉදිරියටපත් තෝරගන්න කියලා. අපි සප්පාය කුටිසෙනසුනක් තෝරගන්නවා. අන්න එතකොට අපේ අභිඥාව උපචාරයේ ඉඳලා අර්පණාවටපත් වීම කියන එක ඊට ඉක්මනින් සීක්‍රීසිත වෙනවා. මේ නිසා పూర్ව භාගයේ අසප්පායයි අපර භාගයේ සප්පායයි. නම් දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියන ආකාරයෙන් මේ භවනාව වැඩෙනවා. සමහර වෙලාවට අපිට මේ වැරදි අර්ථ නිරූපණයන් එක්ක අපිට හිතෙන්න පුළුවන් දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියලා කියන්නේ ඉතින් සමහර කට්ටිය බොහෝම දුකසේ සමහර ලාවට එක දීලා දානේ වළඳගෙන හරියට කුටිසේනාසනයක් නැතුව ගල්ලෙනක ඉඳලා පායට සෙරෙප්පු දෙකක්වත් නැතුව කටු කටු තියෙන මාර්ගයේ ගමන් කරමින් ඉඳලා ගල් මුල් පෑගිලා මේ විදිහට බොහොම දුකසේ බොහොම අමාරුවෙන් භවනා මාර්ගයේ යෙදিলা හැබැයි ඉතා ඉක්මනට Tamanට සමාධියක් උපදවන්න පුළුවන් වුණා නම් අපි සමහරලාවට කෙනෙක් කියනවා ඒක දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා කියලා නෑ එහෙම නෙවෙයි මේ කියන්නේ දුක්ඛාපටිපදා කියලා කියන්නේ දුක්ඛාපටිපදා කියන එකෙන් කියන්නේ අපි භවනාව ආරම්භ කරපු තැන ඉඳලා භවනාව අමාරුවෙන්ද දුකින්ද පත් වෙන්නේ උපචාරයට කියන්නේ. භාවනාව දුකසේ උපචාරයටපත් වුණා නම් තමයි ඒක දුක්ඛ ප්‍රතිපදා වෙන්නේ. අපි විඳින ලෞකික සැප සම්පත් කියන එක අනුව නෙමෙයි. පරිහරණය කරන දේවල් අනුව නෙමෙයි. පරිහරණය කරන දේවල් කොච්චර හොඳ දෙයක් වුණත් භාවනාවට ඉඳගත්තාම උපචාරය දක්වා අපිට අමාරු වෙන්න යන්න තියෙන්නේ. එයා දුක්ඛ ප්‍රතිපදාව. කොච්චර අපි ලෞකික වශයෙන් සැප විහරණයක්පත් උනේ නැත්තත් අල්පෙච්ඡතා ආදී ගුණයන්ගින් යුතු ඉතාම කටුක විදිහට තමන්ගේ ජීවිතය ගෙන ගියත් භාවනාවට ඉඳගත්තු වෙලාවෙ ඉඳලා සිත සමාධිමත් වුණා නම් ඊටාම ඉක්මනට අපිට පහසු වෙන හැකියාවක් ලැබුණා නම් උපචාර සමාධිය දක්වා යන්න. එහෙමනම් අපි කියන සුඛාපටිපදාවෙන් තමයි මේ භාවනාව උපචාරය දක්වා ගියේ කියන්නේ. නිසාන්න දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා කියලා කියන්නේ పూర్ව භාගයේ අසප්පාය තත්ත්වයේ ඉඳලා අපර භාගයේ සප්පායත්වයකට එනවා නම් අපි කියන දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන්නේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත పూర్ව භාගයේ සප්පායයි හොඳ සෙනසුණක් සප්පාය සෙනසුණක් ලැබුණා. ඒදී නිසා අපිට භාවනාව හොඳට ආරම්භ කරන්න ලැබුණා. දැන් භාවනාව හොඳින් ආරම්භ කරා. උපචාර සමාධියකුත් ලබා ගත්තා. ඊට පස්සේ අපි ආවාස ආදී යම් කිසි දෙයක් අසප්පාය තත්ත්වයටපත් වෙනවා. අපිට සිද්ධ වෙන මොකක් හෝ හේතුවකට වෙන කොහේ තැනකට යන්න වෙන කවුරු හරි ළඟ ඉන්න මේ ආදී අසප්පාය සේවනයකටපත් වෙනවා. ආන් එතකොට අපේ භාවනාව උපචාරයේ දක්වා ගමන් කිරීම සුඛාපතිපදා වුණා. හැබැයි එතනින් එහාට අර්පණා ප්‍රාප්ත වීම කියන එක ඉතාම හිමින් සිද්ධ වෙනවා. දන්දා විඤ්ඤා. මේ නිසා මේ ප්‍රතිපදාව සහ අභිඥාව කියන දෙක සුඛාපටිපදාද දුක්ඛාපටිපදාද කිප්පාභිඥාද දන්දාභිඥාද කියන එක තීරණය වෙන ප්‍රධාන සාධකයන් බවට පත් වෙනවා මෙන්න මේ සප්පාය අසප්පාය සේවනයේ කියන කාරණය. ඒ වගේම කියලා තථා පලිබෝධු පලිබෝධු පලිබෝධුපච්ඡාද ආදී කං පුබ්බ කිච්ඡං අසම්පාදිත්වා භාවනා මනුයුත්තස්ස දුක්ඛාපටිපදාහ පලිබෝධ උපත් උපච්ඡේදාදිකම් පුබබහතම්. පුබ්බකිච්ඡන්. එතකොට පලිබෝධ සිඳීම ආදී పూర్ව කෘත්‍ය ටික අපි සම්පාදනය කරගත්තේ නැත්තම් පලිබෝධ අපි ඉදිරියේ කතා කරනවා ඊළඟ වැඩසටහනදී මේ දසවිධ පලිබෝධයක් තියෙනවා භාවනාවට පලිබෝධ වෙන කරුණු 10ක් තියෙනවා. ඒ භාවනාවට පලිබෝධ වෙන කරුණු 10 අපි සිඳලා භාවනාව ආරම්භ කරේ නැත්තම් එතකොට අපිට භාවනාව ආරම්භ කරපු තැන ඉඳලා උපචාරය දක්වා යන ගමන් මාර්ගයේ හිමින් දුකසේ තමයි යන්නේ. හැබැයි අපි ප්‍රතිපදාව අපි මේ පලිබෝධ ටික සිඳීම කියන කාරණේ පූර්වක්‍ෘත්‍ය අපි සම්පාදනය කරගත්තා. දසවිධ පලිබෝධයන් සිඳගෙන අපි භාවනාව කරන්න පටන් ගත්තා නම් අපේ ප්‍රතිපදාව සුඛසේ යන්න පුළුවන්. ඒතර සුඛසේ ප්‍රතිපදාව ගිහිල්ලා අපිට කිප්පා විඤ්ඤා දන්දා විඤ්ඤා ක්‍රමෙන් සමාධිය වඩා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දසවිධ අර්පණා කෞශල්‍ය කියලා දෙයක් තියෙනවා. අප්පනා කෝසල්ලානි පන අසම්පාදෙන්තේ දෙන්තස්ස දන්දා විඤ්ඤා හෝති සම්පාදෙන්තස්ස කිප්පා. දසවිධ අර්පණා කෞශල්‍ය කියලා එකක් තියෙනවා. මේ දසවිධ අර්පණා කෞශල්‍ය අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. ඒ දසවිධ අර්පණා කෞශල්‍ය සම්පාදනය කරගත්තේ නැත්නම් අපේ උපචාරයේ ඉඳලා අර්පණාවට යන ප්‍රඥාව අපිට ඊටාම් හිමින් තමයි උත්පාදනය වෙන්නේ. එන්ස අපි කියන අභිඥාව දන්දයි දන්දා පිට. හැබැයි අපි දසවිධ අර්පණා කෞශල්‍ය අපි සම්පාදනය කරගෙන භවනා කරනවා නම් අපේ අභිඥාව කිප්පා විඥා බවට මේ නිසා ඒකට අපි කියනවා කිප්පා විඥා කියලා. මෙන්න මේ විදිහට ප්‍රතිපදාව සහ අභිඥාව කියන එක තීරණය වෙද ප්‍රධාන කරුණු තුනක් තියෙනවා සප්පාය සප්පාය භාවය පලිබෝධ සිඳීම් ආදී පූර්වක්‍ෘති සම්පාදනය සහ අර්පණා කෞශල්‍ය සම්පාදනය කියන කරුණු තුනක් තියෙනවා ඒ වගේම තමයි මේ කරුණු තුනට අමතරව අපිට කියනවා අපිච ඒ වගේම අනිකුත් කාරණයක් තියෙනවලු මොකද්ද? තණ්හා අවිජ්ජා වශයෙන් සමත විපස්සනා අධිකාර වශයෙන්ච හේතා සම්පවේද විත්තබ මේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤායනාදී මේ ප්‍රතිපේ ප්‍රති මේ ප්‍රභේදයන් ටිකේ වෙනස තීරණය වෙන්න අපට හේතු වෙනවා තෘෂ්ණාව අවිද්‍යාව කියන කාරණා දෙකේ යෙදීම කොහොමද සමත භාවනාව විපස්සනා භාවනාව පිළිබඳව අධිකාරය කියන කාරණා දෙක. ඒ අනුව තෘෂ්ණාව කියන කාරණේ කොහොමද යෙදෙන්නේ? තෘෂ්ණාව කියලා කියන්නේ සමාධියට ඒකාන්ත ප්‍රතිපක්ෂ ධර්මතාවයක්. ඒ නිසා කියනවා තණ්හා විභූතස්ස දුක්ඛාපටිපදා හෝති අනදි අනදිභූතස්ස සුඛා. තණ්හාවෙන් අදිභූතයි නම් තණ්හාවෙන් මැඩිලා නම් කාමච්ඡන්දය කියන නීවරණය අපිට කාම දැඩිසේ පවතිනවා. දකින දකින දේ කෙරෙහි අපිට ඇල්මක් ඇති වෙනවා නම් මේ දේ අපිට සම්පාදනය කරගන්න ඕනේ කියලා හිතනවා නම් මේ දේ කොහොම හරි මං අත්පත් කරගන්න ඕනේ කියන දකින දකින දේ කෙරෙහි අපිට ලෝභ ස්ටප් උපදිනවා නම් මෙන්න මේ තෘෂ්ණාවෙන් පීඩිත වෙලා ඉන්න පුද්ගලයාගේ භවනාව පහසුවෙන් සම්පාදනය වෙන්නේ නැහැ. එයා භවනා කරන්න කියලා ඉඳගෙන හුස්ම රැල්ල මෙනෙහි කරන්න ගන්නවා. හුස්ම රැල්ල මෙනෙහි කරන්න ගන්නකොට Tamanට සිතට පහළ වෙන්නෙම කාමච්ඡන්දාදී සිතිවිලි. Tamanට සිතට පහළ වෙන්නෙම Taman කොහොමද ඊළඟ මේ දේ කරගන්නේ? තව දෙයක් මොන හරි ලබාගන්නේ කොහොමද? Tamanගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නේ කොහොමද? Tamanගේ ගේ දොර හදාගන්නේ කොහොමද? දරුමල්ලන්ට කොහොමද හොඳට උගන්වන්නේ? කොයි විදිහටද අපි ඊළඟ ව්‍යාපාර කටයුතු රට ගහන්නේ? මේ කියන මේ කියන තෘෂ්ණාවෙන් යුතුව මැඩිලා ඉන්නවා නම් ඒ පුද්ගලයා භාවනා කරන්න කියලා ඉඳගත්ත ගමන් ඇස් දෙක පියාගත්ත ගමන් තමන්ට මේ වැල නොකැඩී ඉන්නේම මේ සිතිවිලි නිසා. ඒ සිතිවිලි සමුදාය වැල නොකැඩී අපි ගාවට එනකොට අපේ භාවනාවේ ආරම්භයේ ඉඳලා උපචාරය දක්වා යන ගමන සුවසේ යන්න බෑ. ඒක දුක් සහිතයි. ආන්නේ නිසා කරා තෘෂ්ණාවෙන් අදිභූතයි නම් තෘෂ්ණාවෙන් මැඩිලා නම් ඉන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රතිපදාව දුක් හා ප්‍රතිපදාව. තෘෂ්ණා අධික නැති කට්‍යයන්ට දකින දකින දේ කෙරෙහි අපිට තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැත්නම් ආසාවක් ඇති වෙන්නේ නැත්නම් අන්න ඒ පුද්ගලයාට කාම ඡන්දාදී නීවරණයන් එළඹෙනවා අඩුයි. ඒ අඩු නිසා උන්වහන්සේ ප්‍රතිපදාව සුඛා ප්‍රතිපදාව බවට පත් ඒ වගේම කියනවා අවිජ්ජාදී භූතස්සහි දන්දහ විඤ්ඤා හෝති අනදි භූතස්ස කිප්පා. ඔන්න අවිද්‍යාව කියන කාරණය. අවිද්‍යාව කියන්නේ මෝහය. මේ මෝහය කියන එක ඒකාන්තයෙන්ම ප්‍රඥාවට ප්‍රතිපක්ෂයි. අපි කියන්නේ උපචාර සමාධියේ පටන් අර්පණා සමාධිය තෙක් පවත්නා වූ ප්‍රඥාව තමයි අභිඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාව කොයිතරම් ඉක්මනට අපිට උත්පාදනය කරගන්න පුළුවන්ද? කොයිතරම් වෙලා යනවද කියන එක තමයි කාලයක් යනවද අපහසුද කොයිතරම් කියන එක තමයි දන්දා විඤ්ඤා කිප්පා විඤ්ඤා කියන්නේ. ඒ අනුව අවිද්‍යාව කියන ධර්මය එහෙම නැත්නම් මෝහය කියන తত্ত্বය අධිකයි නම් යම්කිසි කෙනෙක් මෝහ අධික චරිතයක් නම් උන්වහන්සේට උපචාරයේ කොයිතරම් උපදවගත්තත් උපචාරයෙන් ඉඳලා අර්පණාවටපත් වෙනවා කියන එක පහසුවෙක්පත් වෙන්නේ නැහැ. ඒක දන්දා බින්න. හැබැයි තව කෙනෙක් ඉන්නවා ඔහු අවිද්‍යාවදික නැහැ. අවිද්‍යාවදික නැති කෙනාට උපචාරයටපත් වුණා නම් එතනින් එහාට අභිඥාව කියන එක ඉතාම සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා අන්න ඒක කිප්පා විඤ්ඤා බවට පත් වෙනවා. ඒ වගේම තමයි සමත විපස්සනා අධිකාර වශයෙන් සමත භාවනා, විපස්සනා භාවනා අධිකාර වශයෙන්. අධිකාරයක් කියලා කියන්නේ එක්තරා විදිහකට Taman මේ සසරේ මේ දේවල් වඩලා තියෙන ප්‍රමාණය කියන එක. සසරේ අපි කොයි විදිහකට වඩලා තියෙන්නේ කියන කාරණය. උදේට කියනවා තමන්ගේ භවාන්තරයේහි කරන ලද පරිචයක් තමන්ට තියනවද කියන එක. කරන ලද පරිචයක් සහිත සහිතද කියන කාරණේ තමයි මේ කියන්නේ අධිකාරයක් කියලා කියන්නේ. ඒ අනුව අපි මේ ජීවිතයේට ඉස්සරලා ජීවිතවල ඉස්සරලා භවයන්වල අපි මේ සමාධි භාවනාව පුරුදු පුහුණු කරලා තියෙනවා නම් බොහෝ සෙයින් ඒ පුරුදු පුහුණු කරලා තියෙන කෙනාට එයාට අපි කියන කත පරිච්ඡේ සහිත පුද්ගලයා කියලා. කත පරිච්ඡේ සහිත පුද්ගලයෙක් නම් පුරුදු කරලා තියෙනවා නම් එයා ඊටාම ඉක්මනට භාවනාව ආරම්භය ඉඳලා උපචාරය දක්වා යනවා. ඒ අනුව අපි හැබැයි ආසන්න ආත්ම භාවවල පසුගිය ආත්ම භාවවල මේ භාවනා වඩලා නැත්තම් අපි භාවනා වඩන්නේ නැතුව අපි සිතේ විසිරීමේ නිතර කටයුතු කරපු භවයන් නම් වැඩිපුර තියෙන්නේ. ඒ බඳු තත්යකදී අපිට කියනවා ප්‍රතිපදාව දුක්සත්. භාවනාව ආරම්භ කරනවා අපි. අපිට උවමනයි භාවනාව කරන්න. හැබැයි භාවනාව ආරම්භ කරලා භාවනාවේ අපිට උපචාර සමාධියක් උපදව ගන්නවා කියන එක ඊටාම අමාරුයි. අන්න ඒකට කියනවා දුක්ඛ කියලා. ඒ වගේම මේ කතා කරේ සමත භාවනාව. සමත භාවනාව අපි සසරේ පුරුදු පුහුණු කරලා තියෙනවා නම් අන්න සුඛාපටිපදා වෙනවා. පුරුදු පුහුණු කරලා නැත්නම් දුක්ඛාපටිපදා. විදර්ශනාව තමයි අපි ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙන විදර්ශනාව. මේ නිසා යම්කිසි කෙනෙක් විදර්ශනාව වඩලා තියෙනවා නම් අතීතාත් භාවල සමීපාත් භාවල විදර්ශනා වඩලා තියෙනවා. ඒ කෙනාට ඉතාම ඉක්මනින් තමන්ගේ මේ උපචාරයේ සිට අර්පණාව දක්වා සම්පාදනය කරගන්න පහසුයි. හැබැයි සමීපාත් භාවන් වල මේක පුරුදු පුහුණු කරලා නැත්නම් අපි තාම අඩුවෙන් නම් භාවනා කරලා තියෙන වැඩිපුර මේ කෙලෙස් එක නම් අපිට කරලා තියෙන්නේ. ඒ බඳු තත්වයකදී අපිට කියනවා මේ හත පරිච්ඡේ නැති කෙනාගේ අවිඥාව දන්දහ විඥාවක් බවට ඒ වගේම කියනවා කිලේශින්ද්‍රිය වශයෙන් ඡාපි ඒතා සම්පබේදෝ වේත්තප්ප. කිලේශ වශයෙන් සහ ඉන්ද්‍රිය වශයෙන් මේ දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා සුඛාපටිපදා කිප්පා විඤ්ඤා යනාදී මේ ප්‍රභේදය දැනගන්න පුළුවන් කියලා කියනවා. ඒතර බලන්න කිලේශ කියලා කියන්නේ අපේ කාමං ඡන්දාදී කෙලෙස් ධර්මයන්. සමහර කෙනෙක් ඉන්නවා කෙලෙස් තියුණුයි. කෙලෙස් දැඩි. සමහර කෙනෙක් ඉන්නවා කෙලෙස් මෘදුයි, අඩුයි. මේ නිසා යම්කිසි පුද්ගලයෙකුගේ කෙලෙස් අතිශය තියුණුයි නම් ඒ තියුණු කාමච්ඡන්දාදී කෙලෙස් ඇති පුද්ගලයා ඒ පුද්ගලයාගේ භාවනාව සමාධිය දුක්ඛාපටිපදා දන් දහ විඤ්ඤාණය ඒ වගේම තමයි ශ්‍රද්ධහදී ඉන්ද්‍රයන් තියුණු නෑ. ඒ ඉන්ද්‍රයන් මෘදුයි. ඒ ඉන්ද්‍රයන් මෘදු නම් ඒ පුද්ගලයාගේ දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාණ ක්‍රමයට තමයි සමාධිය උපදින්නේ. අපේ කෙලෙස් බොහෝම වැඩි නම් එතකොට අපි ප්‍රථම ධානයේ පැහැදිලි කරන තැනදී කියන්නේ මේ ප්‍රථම ධානය කියන කාරණය අපිට පැහැදිලි කරන්නෙම අකුසලයෙන් වෙන් වෙලා කුසලයටපත් වෙලා එක්තරා විදිහට අපේ සිතේ නීවරණ ධර්ම යටපත් කර ගැනීමක් තුළින් තමයි අප ප්‍රථම ධානයටපත් වෙන්නේ. සපටම ඥානං උපසම්පජ්ජ විහෙරති කියන තැනදී පැහැදිලි කරනවා අපිට මේ අපේ සිත විවේකයටපත් කරගන්න ඕනේ. ඒ විවේකයටපත් කරගන්නේ අපේ සිතේ අකුසලයන් දුරු කරලා කුසලයේ පරිවර්තනය එනිසා අකුසලයන් දුරු කරගෙන කුසලයේ පරිවර්තනය කරගන්නත් නීවරණ යටපත් කරලා අපි කුසල ධර්මයන් වැඩි දියුණු කරගන්නකොට කෙලෙස් බහුල කෙනාට කෙලෙස් කියුණු කෙනාට මේක කාරණේ පහසු වෙන්නේ නැහැ. ඒ නිසා එයාගේ ප්‍රතිපදාව දුක්ඛ ප්‍රතිපදාවක්. ඒ වගේම තමයි ඉන්ද්‍රිය ධර්මයන් තියුණුයි නම් ඒ පුද්ගලයා ඊටාම ඉක්මනට භාවනාව වඩනවා. හැබැයි ඉන්ද්‍රිය ධර්මයන් තියුණු නැති වුනහම ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඊටාම මෘදුයි නම් ඒ පුද්ගලයාගේ අභිඥාව දන්දයි. එමින් තමයි භාවනාව වැඩෙන්නේ. මේ නිසාන කාමච්ඡන්දාදී තියුණු කෙලෙස් තියෙනකොට අපිට කියනවා තියුණු කෙලෙස් ඇති පුද්ගලයෙක්ගේ සහ ඉන්ද්‍රිය මෘදු පුද්ගලයෙක්ගේ දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාසන ක්‍රමයට භාවනාව වැඩෙනවා. තිබ්බ කිලේසස්සෙහි මුදින්ද්‍රියස්ස දුක්ඛාපටිපදා හෝති දන්දාච අභිඤ්ඤා තික්කින් දන්දා චබිඤ්ඤා ඒ වගේම කියනවා තික්කින්ද්‍රිය අසපන කිප්පා විඤ්ඤා තීක්ෂණ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් තියෙනවා නම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය තීක්ෂණ වෙනවා නම් ඒ පුද්ගලයාගේ කිප්පා විඤ්ඤා බවටපත් වෙනවා කියලා. එතකොට කාමච්ඡන්දාදී කෙලෙස් බහුල පුද්ගලයෙකුට උනත් කෙලෙස් බහුල පුද්ගලයාට භාවනාව ආරම්භ කරාම තමන්ගේ සිත තමන්ට සංවර කරගන්න තමන්ගේ සිතේ මේ යම්කිසි පාලනයක් ඇති කරගන්න ටිකක් අපහසුයි. ඒ නිසා ප්‍රතිපදාව දුක්ඛා. හැබැයි දුකසේ හරි මේ භාවනාව ආරම්භ කරලා භාවනාවේ උපචාරය දක්වා දුක්ඛා ප්‍රතිපදාවෙන් ගියත් ඔහුගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඉතාම තියුණු නම් කිප්පා විඥාවෙන් ඉතාම ඉක්මනට අර්පණාව උපදවන්න පුළුවන්. එනිසා මේකට කියනවා. එතකොට දුක්ඛා ප්‍රතිපදා කිප්පා විඥා කියලා කියනවා. අනෙක් පැත්තෙන් කෙලෙස් බොහොම අඩුයි නම් කෙලස් බොහොම අඩු කෙනෙක්ගේ ප්‍රතිපදාව සුඛා ප්‍රතිපදාව බවට පත් වෙනවා. ඒ පුද්ගලයා ඊටාම පහසුවෙන් මේ භාවනාව ආරම්භ ඉඳලා උපචාරය දක්වා. හැබැයි ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලාමදි. ඉන්ද්‍රිය ධර්මයන් මෘදුයි. අන්න ඒ නිසා අභිඥාව දන්තයි. උපචාරය ඉඳලා අර්පණාවට යෑම හිමින් තමයි සිද්ධ වෙන්නේ. ඒකට කියන සුඛා ප්‍රතිපදා දන්දා විඥා කියලා කියනවා. ඒ වගේම තමයි ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් තීක්ෂණයි නම් කෙලෙස් අඩුයි ඉන්ද්‍රියේ තීක්ෂණයි නම් අභිඥාව කිප්පාවටපත් වෙනවා. ඒ නිසා කෙලෙස් අඩුයි නම් අන්න සුඛා ප්‍රතිපදා ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් තීක්ෂණයි නම් කිප්පා විඤ්ඤා. එතකොට අන්න සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියන ආකාරයෙන් භාවනාව වැඩෙනවා. ତර මෙන්න මේ විදිහට ඒ නිසා අපිට පැහැදිලි කරනවා මේ පැහැදිලි කිරීම ටිකක් දීර්ඝව පැහැදිලි කරලා තියෙනවා විශේෂ මාර්ගයේ. මේ දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා සුඛාපටිපදා දන්දා විඤ්ඤා සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන කාරණය පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඊමාසු පටිපදා විඤ්ඤාසු මෙන්න මේ කියන ප්‍රතිපදා අභිඤ්ඤාවන් අතර යෝ පුද්ගලෝ යම් කිසි පුද්ගලයෙක් දුක්ඛාය පටිපදාය දන්දාය ච අභිඤ්ඤාය දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියන ක්‍රමයෙන් සමාධියට පෙන්වෙනවා නම් ඔහුගේ සමාධිය දුක්ඛාපටිපදෝ දන්දා විඤ්ඤෝති විච්චති. ඒ සමාධියට කියනවා දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා සමාධිය කියලා. ඒතුරු ක්‍රම ටිකක් මේ විදිහටම දැනගන්න කියලා කියනවා. ඊළඟට සමාධිය හතර ආකාරයට වර කරන ඊළඟ ක්‍රමය තමයි පරිත්ත පරිපාරම්මන, පරිත්ත අපමානාරම්මන, අපමාන පරිත්තාරම්මන, අපමාන අපමානාරම්මන කියන ක්‍රමය. ඒතර අපි මේ පැහැදිලි කිරීම සමහර වෙලාවට ටිකක් දීර්ඝව අපිට පැහැදිලි කරන්න සිද්ධ වෙනවා මේ කරුණු කාරණා ටිකක් අපිට අහගෙන ඉන්න අයට ටිකක් වැටහීම හරියටම තියනවාද කියන සැකයක් අපිට ඇති වුනහම තව ටිකක් තේරුනේ නැද්ද කියලා හිතනවා අපි තව ටිකක් පැහැදිලි කරනවා. ඒ නිසා අපි පැහැදිලි කිරීම වැඩි වෙන්න වැඩි වෙන්න අපි පැහැදිලි කරන ප්‍රමාණය ටිකක් අඩුයි. ඒ නිසා මගේ අවධානය ගොඩක් වෙලාවට යොදලා තියෙන්නේ මේ ප්‍රමාණාත්මක දේට වඩා අපේ ගුණාත්මක පැහැදිලි කිරීම මොකද පැහැදිලි කරගන්නේ කියලා. ඉතින් අපේ පින්නතුන්ට යම් විදිහකට මේ පැහැදිලි කිරීමත් තවදුරටත් පැහැදිලිමදි නම් ඒත් අපිට කැමැති තවත් මේ පැහැදිලි කිරීම ඉදිරියට සිදු කරන්න. සයම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අහන්න පුළුවනි අපිට හැකිය ආකාරයෙන් පැහැදිලි කරන්න. පුළුවන්. ඒ අනුව දෙවෙනි චතුක්කය අපිට පැහැදිලි කරන්නේ දෙවෙනි චතුක්කය අපිට සඳහන් කරන්නේ පරිත්ත පරිත්තාරම්මන කියලා සමාධියක් තියෙනවා. මෙතනදී පරිත්ත කියලා කියන්නේ මොකක්ද? යම් සමාධියක් යම් ධ්‍යානයක් ප්‍රගුණ කරලා මදිනම් වශීභාවයට පත් කරලා නැත්නම් ඊළඟ ධ්‍යානයට ප්‍රත්‍යභාවයට පත් වෙන සමත්ත නැත්නම් අන්ගේ සමාධියට කරන පරිත්තයි කියන්නේ. ඒ වගේම තමයි පරිත්ත ආරම්මන කියලා කියන්නේ අපි මේක අදාළ වෙන්නේ කසින භාවනා අධියට කසින භාවනාවක් වතත් අපි පටවි කසිනේ නම් පටන්නේ පඨවි කසිනේ කසින ආරම්මණය. කියන්නේ පඨවි කියන ආරම්මණය අපි අරගෙන ඒකට අපි කියන උග්ඝහ නිමිත්ත කියලා. ඒ උග්ඝහ නිමිත්ත අපේ සිතේ මතක තියාගෙන පඨවි පඨවි කියලා මෙනෙහි කරනකොට ඇති වෙන ප්‍රතිභාග නිමිත්තක් තියෙනවා. ප්‍රතිභාග නිමිත්තක්. මෙන්න මේ ප්‍රතිභාග නිමිත්ත අපි වඩනවා. අනන්ත විශ්වය දක්වා මේක ව්‍යාප්ත කරනවා. ඒක පතුරවන්න. පතුරවලා මේ සමාධිය වැඩුවොත් ආන් ඒ සමාධිය අප්‍රමාණ ආරම්භන බවට පත් වෙනවා. හැබැයි ඒ විදිහට වඩන්නේ නැතුව ඒ විදිහට පතුරවන්නේ නැතුව අපි කසින ආරම්භණයක සමාධියට කසින අර්පණා සමාධියකටපත් වෙනවා. ආන් එතකොට ඒ සමාධිය පරිත්තාරම්භන බවට පත් පරිත්ත පරිත්තාරම්භන කියලා කියන්නේ මේ සමාධිය ප්‍රගුණ කරලත් මදි ඒ වගේම කසින ආරම්භන ආදිය වඩලත් මේ කියන එකයි. ඒක ඉතින් අතර කසින භාවනාව තමයි වඩන්නේ විදිහට. අපි ආනාපාන සතිය කියන එක ඒ විදිහට වඩන්නේ නැහැ. ඒකට එතන මේක මේ ආරම්භනේ මේ විදිහට ගන්න බෑ. පරිත් අපමාන ආරම්මන කියලා කියන්නේ එතනදී අප අපමාන ආරම්මන කියන වචනේ පැහැදිලි කරලා තියෙන්නේ කසින ආරම්මණය වඩලා තියෙනවා නම් මේ පටිභාග නිමිත්ත සාත්පස වඩලා තියෙනවා නම් අනන්ත විශ්වය දක්වා එතරම් කරන අපමාන ආරම්මන කියලා. ඒ වගේම අපමාන පරිත් ආරම්මන කියලා සමාධියක් තියෙනවා. අපමාන සමාධිය කියලා කියන්නේ ප්‍රගුණ භාවයට පත් කරගත්ත, වශී කරගත්ත, සුභාවිත කරගත්ත මතු ධානයකට ප්‍රත්‍යවන්ට සමර්ථ වන සමාධියට කියනවා අපමාන සමාධිය කියලා. හැබැයි ඒකත් පරිත්තාරම්මන වෙන්නත් පුළුවන්, අපමාන ආරම්මන වෙන්නත් පුළුවන්. මෙන්න මේ ආකාරයට අපි පරිත්ත, පරිත්තාරම්මන ආදී වශයෙන් අපි සමාධිය වර්ග කරනවා. ඒ වගේම තමයි ධ්‍යාන අංග වශයෙන් කොටස් හතරකට වර කරන්න පුළුවන් ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ප්‍රථම ධ්‍යාන කියලා කියන්නේ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහකින් තියෙන සමාධියට අපි කියනවා ප්‍රථම ධ්‍යාන. මේ ධ්‍යානාංග අතරේ අපි දෙවෙනි ဒုတိ ය ධ්‍යානයකට සමවදිනවා විතක්ක විචාර කියන අංග දෙකම අතහැරලා පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනෙන් යුතුයි. අන්න එහෙමනම් ඒක ද්විතියක් වෙනවා. ඊළඟට ප්‍රීතියත් අතහැරලා සුඛේ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුතු සමාධියක් වෙනවා. මේකට කියනවා සතියක් කියන්නේ. සුඛයත් අතහැරලා සුඛේ වෙනට උපේක්ෂා ඒකාග්‍රතාව සහිත අංග දෙකෙන් යුතු සමාධියක් පුදවනවා. මේකට කියනවා චතුර්පතිය කියලා. දැන් මේවා අපි කතා කරනකොට සමහර භාවනා ගුරුවරු ඉන්නවා භාවනා ලබා දෙන අය සමහර වෙලාවට දැන් ආනාපාන සතිය අරගෙන හා හොඳයි නාසිකාග්‍රේ සිත ය아가න දැන් හුස්ම රැල්ල වෙනෙහි කරන්න දැන් හුස්ම රැල්ල වෙනෙහි කරනවා ආද සමහර ලාවට පැයක් දෙකක් විතර එකට මේ භාවනා වැඩසටහන වල භාවනාව පුරුදු කරන සමහර වෙලාවට භාවනාව පැයක් දෙකක් වඩලා කියන දැන් ධ්‍යාන අදිෂ්ඨාන කරන්න. ආ ප්‍රථම ධ්‍යාන අදිෂ්ඨාන කරන්න විතක්කය විතක්කේ ਵਿਚාරේ මේ විදිහට ප්‍රථම ධ්‍යානෙ ප්‍රථම ධ්‍යානෙ කියලා අදිෂ්ඨාන කරන්න. අන්න ප්‍රථම ධ්‍යානෙටපත් වෙනවා. ඊට ဒုတိ ය ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. තතිය ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. චතුර්ථ ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. එක දවසෙන් චතුර්ථ අධ්‍යාහණය දක්වා භාවනාව වඩලා තියෙනවා. ඒතර මේ වාගේ භාවනා කමටහන් දෙන සමහර භාවනා වැඩසටහනත් අපි අහලා තියෙනවා. ඒ නිසා එහෙම බෑ මේ ප්‍රථම අධ්‍යාහන, ဒုတိ ය අධ්‍යාහන, තෘතිය අධ්‍යාහන, චතුර්ථ අධ්‍යාහනයටපත් වෙන්න. ඒකට යම්කිසි ක්‍රම වේදයක් මෙතඩොලොජි එකක්. ඒ නිසා ඒ ක්‍රම වේදය අපි මේ විෂදි මාර්ගය අපි තාම පැහැදිලිව ප්‍රායෝගිකව මේක කියලා. ඒ නිසා ප්‍රායෝගිකව අපිට මේක වඩන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය කියලා අදිෂ්ඨාන කරගෙන එකපාර හුස්ම රැල්ල බලාගෙන හතරවෙනි ධානයට යනකම් යන ක්‍රමයක් නැහැ. ඒතර ඒ අය භාවනා කරලා සමහරලාට අපිට ඇවිල්ලා කියන සාමිනී අපි භාවනා කරන් දෙදෙන ආනාපාන සතිය කරා කර කර ඉන්නකොට මට දැනුණා මගේ සිත යම්කිසි මට්ටමකට යන උස්සුනා කියලා දැනුණා. ඒක ටිකක් තව ටිකක් උස්පරැල්ල බලාගෙන භාවනා කරන යනකොට තව ටිකක් උඩට ගියා කියලා තව ටිකක් උඩට ගියා. මෙහෙම මෙහෙම මං ගියා උඩටපත් වුණා කියලා මේ විදිහට භාවනා කමටහන් මේ භාවනා අධ්‍යක්ීම් කියන අයත් ඉන්නවා. මේ වැරදි වැටහීම. ඒ නිසා මේ ධ්‍යාන හතර ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මෙන්න මේ ධ්‍යාන හතරේ වර්ග කිරීම තියෙන්නේ ධ්‍යාන අංග ඒ නිසා අපි ධ්‍යාන අංගයේ පහසුවෙන් හරියාකාර නිරාකාර තුලෝ තේරුම් අරගන්න ඕනේ. ඒක අනුව අපි කොහොමද ඉදිරි ඉදිරි මතු මතු ධ්‍යානයටපත් වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරගන්න ඕනේ. ඉදිරියේ අපි මේ වැඩසටහනේදී අපි මේ දේශනා මාලාවේදී අපි මේ සියල්ල පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සමාධියේ තවත් වර්ග කිරීමක් තියෙනවා. හාන භාගීය සමාධිය, තితి භාගීය සමාධිය, විශේෂ භාගීය සමාධිය, නිබ්බේද භාගීය සමාධිය කියලා. හාන භාගීය කියලා කියන්නේ එක්තරා විදිහට පිරිහීමකටපත් වෙන සමාධිය කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ධානයක් උත්පාදනය කරනවා, සමාධියක් උපදවනවා. සමාධියක් උපදවලා මේ ධ්‍යානයේ නැගී සිටලා එතෙන් ඉඳලා ඔහු සේවනය කරන්නේ එක්තරා විදිහකට මේ ධ්‍යානයකට ධහණයට ප්‍රතිපක්ෂ වන නීවරණ ධර්මයන්. ඒ වාගේ මේ සමාධියේ ශක්තිමත් භාවයට ප්‍රතිපක්ෂ වන විතර්කාදී ධර්මයන් නම් අපි සේවනය කරන්නේ. ආන් ඒ පිරිහෙන ධර්මයන් සේවනය කරපු සමාධියට කියනවා. හාන භාගීය සමාධිය කියලා. එනිසා ඒක පැහැදිලි කරන්න අපිට විසුද්ධි මාර්ගයේ තත්ත පච්චනීයක samudāraschāra වශයෙන් හාන භාගීතා. පච්චනීයක ධර්මයන් samudāchāra වශයෙන් ඒ පච්චනීයක ධර්මයන් ඇසුරු කිරීම වශයෙන් තමයි හාන භාගී භාවය දැනගන්න ඕනේ කියලා කියනවා. තితి භාගී කියලා කියන්නේ මේ සමාධිය වැඩෙන්නෙත් නැහැ පිරෙහෙන්නෙත් නැහැ තිබුතනම තියෙනවා. ආන් එහෙමනම් ඒකට කියනවා තితి භාගයයි කියලා. ඒක කියන්නේ පිරිහීමක් හෝ වෘද්ධියක් නැති ස්ථිතියක් සේවනය කරන සමාධිය. ඒ ස්ථිතියක් සේවනය කරන සමාධියට කියනවා ත්‍රිපිපහගිය කියලා. ඒ ස්ථිතිය එහෙම නැත්නම් ඒ එතනම සමාධිය වැඩෙන්නේ හෝ නැති පෙරහෙන්නේ නැතුව පවතින හේතු වෙන්නේ අත්‍තරම එකක් තමයි ස්මෘතිය කියන සිහිය කියන ධර්මතාවය සහ ඒ ධානයේ පිළිබඳව තියෙන ධාන නිකාන්ති කියන තෘෂ්ණාව. ධාන නිකාන්තියක් තියෙනවා. ධානයක් පුදුත් කෙනාට ඇති වෙනවා. අනේ අනේ මේ ධානයේ බොහොම සැපයිනේ මම මේකේ ඉන්න ඕනේ දිගට. මෙන්න මේකට කියන ධ්‍යාන නිකාන්තිය කියලා. ඒ ධ්‍යාන නිකාන්තිය කියන එක අනුව තමයි මේ ත්‍රිටි භාගී භාගී තියෙන්නේ. විශේෂ භාගී කියලා කියන්නේ මතු විශේෂාදීගමයට ප්‍රත්‍ය වශයෙන් පවත්නා වූ සමාධිය. ඒ කියන්නේ අපිට මෙතනින් ඉදිරියට මතු විශේෂාදීගමයක් ලබා ගන්න පුළුවන් නම් අන්න ඒක කියනවා විශේෂ භාගීය සමාධිය කියලා. නිබ්බේද භාගීය කියලා කියන්නේ නිවන සේවනය කරන සමාධිය කියලා කියනවා. නිවන සේවනය කරන සමාධිය කියලා කියන්නේ එක්තරා විදිහකට අපි මේ <clears throat> ආදීනවය ආදීනවේ දැකීම పూర్වේ ත්‍යාගන මේ කාම කාමාදී මේ පංච පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ සායි වාගේම පංච කාම ගුණයන්ගේ ආදීනව දැකලා ඒ ආදීනවයන්ගෙන් ඉවත් වෙන ඒ ආදීනවයන්ගෙන් මිදීමකටපත් වෙන නිවන පිළිබඳව අපි මෙනෙහි කරමින් ඒ නිවන අරමුණු කරගත්ත සමාධියක් පවතිනවා. ඒ නිවන අරමුණු කරගත්ත නිවන ඇසුරු කරගත්ත සමාධිය තමයි මේ කියන්නේ නිබ්බිද භාගීය සමාධිය කියලා. එනිසා ඒක පැහැදිලි කරනවා නිබ්බිදා සහගත සංඥා මනසිකාර සමුදාචාර වශයෙන්. නිබ්බිදා සහගත සංඥා මනසිකාර සමුදාචාර වශයෙන් කියන කාරණේ අපිට සම්නී පැහැදිලි කරන්නේ ආදීනව දර්ශනේ පෙරදිරි කොට ඇති නිර්වේද ඥානය සංප්‍රයුක්ත සංඥා මනස්කාර දෙදෙනාගේ ප්‍රවෘත්ති වශයෙන් මෙන්න මේ සංඥා මනසිකාර දෙක තියෙන අපිට කියනවා නිබ්බේද භාගීතාවේදී තබ්බා. අන්න ඒ විදිහට තමයි නිබ්බේද භාගී සමාධිය දැනගන්න ඕනේ කියලා. එතකොට ඒ අනුව අපි යම්කිසි විදර්ශනා ඥානයක් අපි ප්‍රතිවේද කරගත්තා නම් අන්නේ විදර්ශනා ඥානය ප්‍රතිවේද කර ප්‍රතිවේද කර ගැනීමත් සමග අපට පහළ වෙන සමාධිය තමයි මේ කියන්නේ නිබ්බේද භාගී සමාධිය. ඒ විදර්ශනා ඥානය අපි නිවන උදෙසා තමයි නිවන තමයි අසුර කරන්නේ. ඒ උදෙසා තමයි පවතින්නේ. ඒ නිසා අන්න ඒකට කියනවා නිබ්බේධ භාගීය සමාධිය කියලා. ඒ වගේම වෙනසහාන භාගීය, තితి භාගීය, විශේෂ භාගීය, නිබ්බේධ භාගීය කියලා සමාධි ආකාර හතරක් තියෙනවා. ඒ වගේම කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න කියලා සමාධි ආකාර හතරක් තියෙනවා. කාමාවචර කාමාවචර කියලා කියන්නේ අපි භවනාව පටන් ගන්න තැන. ඉඳලා අපේ සමාධි ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් එක්තරා විදිහකට ලෞකික වශයෙන් අපිට ඇති වෙන ඒකාග්‍රතාවය තමයි අපි කියන්නේ කාමාවචර සමාධිය කියලා. ඒතර කාමාවචර සමාධිය ලෞකික ඒකාග්‍රතාවය අපිට ඇති වෙන්නේ නැත්තරම උපචාර සමාධිය. අපි අර්පණා සමාධියට పూర్ව භාගයේ තියෙන උපචාර සමාධිය කියන සමාධිය තමයි කාමාවචර සමාධිය වෙන්නේ. අර්පණා සමාධිය කියන්නේ රූපාවචරයි. රූපාවචර කුසල සිතේ පවතන ඒකාග්‍රතාවය තමයි කියන්නේ රූපාවචර සමාධිය කියලා. අරූපාවචර කුසල සිතේ තියෙන ඒකාග්‍රතාවයට කියනවා අරූපාවචර සමාධිය කියලා. ලෝකෝත්තර සිත්වල, ඒ කියන්නේ මාර්ගඵල සිත්වල තියෙන අපරම ලෝකෝත්තර කුසල චිත්තය කියන්නේ මාර්ග සිත්වල පවත්නා සමාධිය අපරියාපන්න සමාධිය කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා සතර වැදෑරුම් කරන්න පුළුවන්. සතර වැදෑරුම් වෙනවා. ඒ වගේම තමයි අධිපති වශයෙන් උත් අපිට මේ සමාධි ආකාර හතරකට බෙදන්න පුළුවන්. ඡන්ද සමාධිය, ඒ වගේම විරිය සමාධිය, චිත්ත සමාධිය, විමර්ශන සමාධිය කියලා. එතකොට මොකද ඡන්ද සමාධිය කියලා කියන්නේ? ඡන්දය අධිපති කරගත්ත සමාධිය. ඡන්දය අධිපති කරගන්නවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා ධර්ම ශ්‍රවණය තුළින් ලබනවා අදහසක් අවබෝධයක් ඇති වෙනවා ඡන්දයෙන් දැඩි ඡන්දයෙන් යුක්ත කෙනාට සමාධියක් උපදවන්න පුළුවන් කියලා. දැඩිසේ සමාධිය ඉපදවීමේ කත්තු කම්මතා කුසල ඡන්දයේ තියෙන පුද්ගලයාට මේ සමාධිය උපදවන්න පුළුවන් කියලා හඳ ලැබෙනවා. ආන්න ඒ අනුව මේ පුද්ගලයා දැඩි කුසල ඡන්දයකින් සමාධිය වඩනවා නම් ඒ තුලින් උපදවන සමාධියටත් කියන ඡන්දේ අධිපති කරගත්ත සමාධියක් කියලා. වීරිය කියලා කියන්නේ තවත් කෙනෙක් දකිනවා ඡන්දේ තිබුණට විතරක් හරියන්නේ නැහැ වීරිය නැත්නම් ඒ නිසා වීරිය දැඩිසේ පවත්වන්න ඕනේ. දැඩි වීරියක් පැවැත්වුවොත් තමයි අපිට සමාධිය උපදවන්න පුළුවන් මෙන්න මේ විදිහට හිතනවර වෙලා දැඩිසේ වීරිය කරලා යම් සමාධියක් උපදවනවා නම් ඒකට කියනවා වීරිය සමාධිය කියලා. ඒ වගේම තමයි චිත්ත කියලා කියන්නේ. දැන් 이르දිපාද කතාවේදී අපට එනවා ඡන්ද චිත්ත ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා. ඒකට චිත්ත කියලා කියනවා. මොකද්ද චිත්ත කියලා කියන්නේ? මේ 이르දිය උපදවා ගන්න අතිශයින්ම නැඹුණා වූ සිත මම කොහොම හරි මේ 이르දිය උපදව ගන්නවාම කියන ආකාරයෙන් අතිශයින් ඒ දෙසට නැඹුරු වෙච්ච සිතට කියනවා චිත්තය කියලා. ඒ නිසා මේ ධානය කියලා කියන්නේ සමාධිය කියන්නේ 이르දිය. ඒ නිසා අන්න යම්කිසි කෙනෙක් Tamange අතිශයින් නැඹුරු වෙච්ච සිතකින් යුතුව ඒ සිත අධිපති කරගෙන සමාධියක් උපදවනවා නම් අන්න ඒ පුද්ගලයාට කියනවා චිත්ත සමාධිය උපදවන්නේ. විමර්ශා සමාධිය කියලා කියන්නේ ප්‍රඥාව අධිපති කරගත්ත සමාධිය. යම් කිසි කෙනෙක් ප්‍රඥාවම අධිපති කරගෙන මේ සමාධිය උපදවන්න යනවා නම් අන්න ඒ පුත්විලය උපදවන සමාධිය කියනවා විමර්ශා සමාධිය කියලා. ඊට මෙන්න මේ ආකාරයට මේ සමාධිය අධිපති වශයෙන් ආකාර හතරකට බෙදන්න පුළුවනි. ඊළඟට අපිට මේ සමාධිය හතරවැද අරමුණ ආකාරයන්ගෙන් ඔබට ආවහම අපිට තියෙනවා සමාධිය පස්වැද අරමුණ වර්ග කරන ආකාරය. ඉතින් මේ සමාධි කතාවේදී අපිට තියෙන්නේ පස්වැද අරමුණ සමාධිය විතරයි අපිට පැහැදිලි කරන්නේ. ඒ නිසා පස්වැද අරමුණ සමාධිය අපිට පැහැදිලි කරන තැනදී අපිට කියනවා අපිට තියෙනවා මේ ධ්‍යාන පංචක ණය කියලා එකක්. ධ්‍යාන පංචක ණය කියලා එකක්. දැන් කලින් අපි කතා කරා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා මේ හතර ආකාරයේ චතුක්ක ණයයි. ඒ වගේම තියෙනවා මේක පංචම ධානයේ දක්වා වඩන සාකච්ඡා කරන පංචක ධාන ක්‍රමයක් තියෙනවා. ආන්නේ ධාන පංචකනයි අපට ලැබෙන්නේ පංච ධාන අංග වශයෙන් අපිට මේ සමාධි ආකාර පහකට බෙදන්න පුළුවන්. ඒ අනුව ප්‍රථම ධානය කියලා කියන්නේ විතක්ක, විචාර, තීති, සුත, ඒකාග්‍රතාව කියන මේ අංග පහෙන් සමාධිය ප්‍රථම ධාන සමාධිය වෙනවා. මෙතනින් විතක්කේ විතරක් අතහැරලා විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ අංග හතරෙන් යුක්ත සමාධියට කියනවා ဒုတိ ය අධ්‍යක්ෂ සමාධිය. පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනෙන් විතරක් යුක්ත සමාධියට කියන තතිය අධ්‍යක්ෂ සමාධිය කියලා. ඒ වගේම තමයි පංචම අධ්‍යාන සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්ත සමාධියට කියනවා චතුර්ථ අධ්‍යානය කියලා. උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්ත සමාධියට අපි කියනවා පංචම අධ්‍යානය කියලා. එතකොට අපි චතුර්ථ ධ්‍යානයයි පංචම ධ්‍යානයයි කියන දෙකේ අපිට වෙනස ධ්‍යාන චතුක්කණයයි පංචකණයයි කියන දෙකේ වෙනස මම හිතන්නේ මේ දන්නව නිරන්තරයෙන්ම කතා බහ කරලා ඇති ප්‍රථම ධ්‍යානයත් ဒုတိ ය ධ්‍යානයත් කියන දෙකේ තමයි මේ වෙනස අපිට තියෙන්නේ. එතකොට ප්‍රථම ධ්‍යානය කියන එක අතර ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන නෙවෙයි ဒုတိ ය ධ්‍යාන තතිය ධ්‍යාන කියන දෙකේ තමයි මේ වෙනස තියෙන්නේ. ප්‍රථම ධ්‍යානයේ සමානයි. චතුක්කණයේදී ဒုတိ ය ධ්‍යානයේ තියෙන පීතිසුඛ ඒකාග්‍රතාව හැබැයි පංචක ණයේදී ဒုတိ ය ධ්‍යානයේ තියෙන්නේ විචාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන හතරම. ඒ අනුව චතුක්ක ණයේදී තතිය ධ්‍යානයේ තියෙන සුඛ ඒකාග්‍රතාව විතරයි. හැබැයි මෙතනදී පංචක ණයේදී තතිය ධ්‍යානයේ පීතිසුඛ ඒකාග්‍රතාව කියන අංග තුනම තියෙනවා. ඒතර මේකට කියනවා පංචවිද සමාධිය කියලා. ඒතර මෙන්න මේ විදිහට අපිට සමාධිය නොඑක ආකාරයෙන් වර්ග කරන්න පුළුවන්. ඒ සමාධිය නොඑක ආකාරයෙන් වර්ග කරලා එතකොට අපි අර ප්‍රශ්න ලැයිස්තුවක් අපි කතා කරන්න යුතුන මේ සමාධිය පිළිබඳව. ඒ ප්‍රශ්න ලැයිස්තුවේ අපිට ඊළඟ ප්‍රශ්නේ එතකොට කතිවිදං චේතං සමාධිය කියපු ආකාරය අපි සාකච්ඡා කරන්න යෙදුනා. කතිවිද හෝ සමාධිය කියපු ආකාරය ඊළඟ ප්‍රශ්නේ අපිට එන්නේ කෝචස්ස සංකලේශෝ කියලා. කෝ සමාධි, කේනත් එහෙන සමාධි, කානස්ස ලක්කන රස පච්චවට්ඨාන බදත්තානානි කතිවිදෝ සමාධි කියන ප්‍රශ්න හතරකට උත්තර දීලා ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කෝචස්ස සත්‍යලේසෝ කියලා. ඒක අපිට කතා කරන්න තරම් ලොකු කාරණයක් නෙමෙයි. ඒ කාරණය අපිට පැහැදිලි කරනවා සංකිලේශ කියලා කියන්නේ ධානයට හාන භාගිය ධර්ම වෝදාන කියලා කියන්නේ එකත පිරිසිදු වීම කියලා කියන්නේ මේ ධානයේ විශේෂ භාගිය ධර්ම කියලා. මේ පිළිපද ධාන විභංගයේ තියෙන පාඩයක් අපිට උද්දෘත කරලා දක්වනවා බුදුගෝසාචාර්යන්. මෙතනදී පඨමස්ස ජහනස්ස ලාභින් කාම සහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ ඡාන භාගී පඤ්ඤා. ତර යම් කිසි කෙනෙක් සඳහන් කරනවා ප්‍රථම ධානයේට ලාභී වෙනවා. ඒ ප්‍රථම ධානයේට ලාභී වෙන පුද්ගලයා ප්‍රථම ධානයේ ලබන්න පුළුවන් පුද්ගලයා කාම සහගත සංඥා මානසිකාරයන්ගෙන් යුතුව හැසිරෙනවා නම් නිරන්තරයෙන් ඒ කාම සහගත සංඥා මානසිකාරයන් යුතුව කාම ඡන්දයෙන් වෙලිලා වාසය කරනවා නම් ධ්‍යානයෙන් නැගී සිටලා කාමයන් නම් මෙනෙහි කරන්නේ අන්න ඒ පුද්ගලයාගේ ධ්‍යානයේ පිරිහින්න හේතුවක් වෙනවා හාන භාගී ප්‍රඥාවක් අපිට තියෙන්නේ කියලා කියනවා. ඒ නිසා ඒක ධානයේට සංකලේශයක්. සමාධියට වෝදාන පිරිසිදු වීම කියලා කියන්නේ අනික් පැත්තට කියනවා අවිතක්ක සහගත සංඥා මනසිකාරා සමුදාචරන්ති විශේෂ භාගිනී පඤ්ඤා. මෙන්න ප්‍රථම ධානයේ විශේෂ භාගී තත්වයෙන් මොකද? ဒုတိ ය ධානයේ උපදවන්ට හේතු වෙන විතක්කය දුරු කිරීම කියන කාරණයට උපකාරවන අවිතර්ක සහගත සංඥා මනස්කාර ඇතුව වාසය කරනවා අන්නක් කියන එකට විශේෂ භාගී ප්‍රඥාව කියලා. ඒතර මේ විදිහට කෝචස්ස සංකිලේසු කිං වෝදානං කියන කාරණය අපි තාම කෙටියෙන් අපිට බුදුගොසාචාරයන් විසින් පැහැදිලි කරනවා. ඊළඟට එන ප්‍රශ්නේ තමයි කතං භාවිතබ්බෝ කියන ප්‍රශ්නේ. කොහොමද එනම් මේ සමාධිය වඩන්නේ කියන කාරණා. සමාධිය වැඩිීමේ ප්‍රතිපදාව වැඩිීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කරන්න ආරම්භ කරමින් එත්තපන යෝතාව අයං ලෝකීය ලෝකුත්තර වශයෙන් දුවිදුතු ආදීසු යන ආදී වශයෙන් මේ සමාධිය වඩන ආකාරය ඉදිරියට විශේෂ මාර්ගය අපිට පවතිනවා. ඉතින් අපි ඒ පැහැදිලි කිරීමේදී තමයි අපි සාකච්ඡා කරන්නේ කොයි විදිහටද මේ සමාධිය වඩන්නේ කියන ආකාරය. ඒ අනුව සීලය පිරිසුදු කරලා පිරිසුදු සීලයක පිළිහිටලා මේ දසව දෑරුම් පරිබෝධ දුරු කරගෙන කමඨහනක් දෙන කල්යාණ මිත්‍ර කර්මස්ථාන දායක උතුමන් වහන්සේ කෙනෙක් එළඹිලා ඒ කමටහන් අරගෙන සුදුසු සේනාසනයක් තෝරාගෙන භාවනා වඩන අපේ අපිට ඉදිරි දීර්ඝ පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඒ පැහැදිලි කිරීම අපි ඊළඟ වැඩසටහනේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසෙත් අපි මේ සඳහා වෙන් කරගත් කාලය එක්තරා වශයෙන් સમાપ્ત වෙන නිසා අපි අද දවසෙත් වැඩසටහන સમાપ્ત කරන්නයි සූදානම් වෙන්නේ. දැන් අපි අද සාකච්ඡා කරන්න යෙදුනේ මේ සමාධිය වර්ග කරන ආකාරය ඇතුලේ සමාධියේ සතර බෙදෑම් වර්ග කිරීම සහ ඉන් අනතුරුව මේ සමාධියේ තියෙන සංකලේශ බෝධාන කියන කාර්යයක් පිළිබඳව හිතා කෙටියෙන් විසුද්ධි මාර්ගයේ සදාහන් පාඩේ පැහැදිලි කරගන්නවා. එතනින් ඉදිරියට මේ සමාධිය වඩන ආකාරය සහ දසවිධ ඵලිබෝධ ආදී පිළිබඳව ඊළඟ වැඩසටහන සාකච්ඡා බලාපොරොත්තු වෙන අදට අපි සමාප්ත කරනවා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අවස්ථාවක් කරගන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මට ගැටලුවක් තියෙනවා දැන් මේ ආනාපානසතියෙනුත් අපිට චතුර්ථ ධානය මේ එහෙම කරන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ ආනාපානසතිය දිගටම කරන කෙනෙක්ට එතකොට මේ කසිනත් එහෙම වඩන්න ඕනද? එහෙම නැත්නම් ඒ දෙකම කරාට කමක් නැද්ද? ඔව් ඒ දෙකම කරාත් කමක් නැහැ. ඒක ඉතින් අපි භාවනා මාර්ගයේ අර අපි කොයිතරම් දුරට මේක වඩනවද කියන එක තමයි. දැන් අපි සමත භාවනාව ශක්තිමත් කරගෙන විදර්ශනාවට යන කෙනෙක්ට විශේෂ මාර්ගයේ මඟ පෙන්වන ක්‍රමවේදය තියෙන්නේ පිළිවෙලින් කසින ආදී සමත භාවනා සියල්ල සම්පාදනය කරගන්න. එතකොට සමත භාවනා වලින් Tamanට හැකි කොටස් ටික සියල්ල සම්පාදනය කරගන්නවා. සම්පාදනය කරගෙන ඒ අනුව තමයි සමාධිය ශක්තිමත් භාවයට පත් කරන විදර්ශනාවකට යන්නේ. එතනදී යම් කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් අභිඥාව උපදවන්න. අභිඥාව උපදවන්න අවශ්‍ය වෙනවා. දැන් මොකද විෂදි මාර්ගයේ පැහැදිලි කරන පැහැදිලි කිරීමේදී එනවා මුලින් අභිඥා නිර්දේශයක් එනවා විදර්ශනාවට කලින්. ඒතකොට යම් කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් පූර්ව වෙනවා සංස්කෘතිය උපදවලා තමන්ගේ මොකද විදර්ශනාවේදීත් අපිට සංස්කාර ක්‍රමයට අපි పూర్ව භවයන් ආදී සම්මර්ෂණය කරනවා ඒ කිරීමට උපකාර වශයෙන් කුබ්බේ නිවාස සංස්කෘතිය ආදී උපදවන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෙනෙකුට එහෙම වැඩිමක් කරන්න පුළුවන්. ඒ සඳහා එහෙම කරනවා නම් අභිඥාවක් උපදවන්න අනිවාර්යයෙන්ම කසින භාවනාවක් වඩලා තියෙනවා. ඒ අනුව ආනාපාන සති භාවනාවෙන් සමාධිය උපදවාගත්ත කෙනෙකුට චතුර්ථ ධානය දක්වාම වැඩුවා නම් එතනින් එහාට කසින භාවනාවකින් චතුර්ථ ධානය උපදවනවා කියන එක මහලු ප්‍රමාණයක් නැහැ. ඒ නිසා කසින භාවනා එක එකක් අරගෙන පිළිවෙලට ඒ හැම එකකනොත් පුළුවනි චතුර්ථ ධ්‍යාන දක්වා වඩන්න. ඊට පස්සේ අභිඥා කරන්න බලාපොරොත්තු වෙනවා නම් අරූප ධ්‍යාන ටිකත් අපි උපදව ගන්න ඕනේ. ඒ අරූප ධ්‍යාන උපදවන්නත් බෑ ආනාපාන සතිය. ආනාපාන සතියෙන් පුළුවන්නේ රූප ධ්‍යාන හතර විතරයි පුළුවන් පුළුවන්. අරූප අරූපාවචර ධ්‍යාන උපදවන්න පුළුවන්. ආකාසනංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥාන සංඥායතන කියන මේ භාවනා හතර වඩන්න පුළුවන් වෙන්න කසින භාවනා එක විතරයි. ඒ නිසා ආනාපාන සතිය වඩලා ධ්‍යානයක් උත්පාදනය කරගත්ත කෙනා තවත් තමන්ගේ සමාධිය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න පඨවි කසින ආදී කසින 10න් අඩුම තරමේ ආකාශ කසිනය හැරෙන්න ආලෝක ආකාශ කසින නැතත් ඉතුරු කසින 8න් 8න් වූ චතුර්ථ ධ්‍යානය දක්වා උපදවලා ආකාසනංචායතන ආදී අරූපාවචර ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ අරූපාවචර ධ්‍යානත් උපදවගත්තු කෙනාට තමයි කියන්නේ අෂ්ට සමාපත්තිලාභී කියලා. ඒ අෂ්ට සමාපත්තිලාභී පුද්ගලයාට තමයි පුළුවන්නේ අභිඥා උපදවන්න. අෂ්ට සමාපatti නැතුව අභිඥා උපදවන්න බෑ. ආනාපාන සතිය විතරක් කරලා పూర్ව වෙනවාසාන්තයක් උපදවන්න බෑ. මේ අපේ භාවනා මාර්ගය යනවා. සමහරලා పూర్ව ආකෘත කුසල කර්ම ශක්තිය බලයෙන් කෙනෙකුට పూర్ව වෙනවාසාන්තේ වාගලයක් උපදින්න පුළුවන්. ඒ කයි මේ භාවනා මාර්ගේ වඩනවා කියන්නේ දෙකක්. ඒ නිසා වැඩුවට ඒක වැඩිම කරාට වැරද්දක් නෑ. හැබැයි ඒක අත්‍යවශ්‍යයි කියලා අපිට කියන්න බෑ. නිසා අත්‍යවශ්‍යම අනිවාර්යෙන්ම ආනාපාන සතිය වඩලා කසිනත් වඩන්න ඕනේ කියලා කියන්න බෑ. එහෙම වඩන්න නැතුව උනත් කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි වඩනවා නම් ඒකේ වැරද්දකුත් නැහැ. ඊටම පැහැදිලි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. වියක්ති මිශ්‍රකත් කත්වය කියන්නේ මොකද වචනේ තේරුම් ස්වාමීන් වහන්සේ? මට ඇහුන්න හැටියට. මම මේ වාක්‍යෙම කියවන්න. పూర్ව භාගයේ හෝ සප්පාය ලැබ අපර භාගයේහි සප්පාය නොලබද්ද ඔවුන්ට මේ දෙක පිළිබඳ ව්‍යක්ති මිශ්‍රකත්වය වන්නේය. ඒ පාලියම කොහොමද තියෙන කියලා බැලුවොත් මට සමහරලාට පැහැදිලි කියන කාරණේ මේ මෙතන මේ මම කියපු කාරණේ නේද ඔය කියන්නේ? එහෙමයි සම්මත. ඒ වචනේ දෙතැනක තියෙනවා. ඔව් එතන මේ ඔය සිංහල පරිවර්තනයේද තියෙන්නේ? එහෙමයි සම්මත. ආහා. කොහොමද කියන්නේ පූ ඒක අපිට කොහොමද කියන්නේ පූර්ව භාගයේ පුර භාගයේ හෝ සප්පාය ලැබ අපර භාගයේහි සප්පාය නොලබද්ද ඔවුනට මේ දෙක පිළිබඳ ව්‍යක්ති මිශ්‍රකත්වය වන්නේය. විශ්වකත්වයේ මිශ්‍රකත්වයේ වෙන්න ඇති. මිශ්‍ර මිශ්‍රකත්වය. මිශ්‍රකත්වය. ඒ කියන්නේ අපි කියන්නේ වෝමිශ්‍රක කියන වචනනේ. ඒ කියන්නේ දැන් අර අපි සඳහන් කරේ දැන් මුලින්ම මෙතනදී පැහැදිලි කරේ දුක්ඛාපටිපදා දන්දහ විඥානං ඊළඟට දැන් මේක දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා වෙන්නේ කොහොමද? සුඛාපටිපදා දණ්ඩා විඤ්ඤා වෙන්නේ කොහොමද? මේ දෙක මිශ්‍ර වෙන ආකාරය ගැන තමයි මේ පූර්ව භාගයේ අපර භාගය ගැන පැහැදිලි කරන්නේ. ඒතර පූර්ව භාගයේ සප්පාය ලැබිලා අපර භාගයේ අසප්පායටපත් වෙනවා නම් එතකොට වන්න මේ පටිපදාවත් අභිඥාවත් කියන එක මිශ්‍ර වෙනවා. එමනම් අපි ඉස්සලා සඳහන් කරේ සප්පාය භාවයේ තියෙනවා නම් සුඛාපටිපදා කිප්පා විඤ්ඤා දැන් පූර්ව භාගයේ සප්පාය වෙලා අපර භාගයේ දුක් මේ අසප්පාය වෙනකොට එතකොට පටිපදාව සුඛා වෙලා අභිඥාව දන්ද වෙනවා. අන්නේ මිශ්‍ර වෙනවා කියන එක තමයි මේ මම කියන්නේ වියති මිශ්‍රකත්වය කියලා වෙන්න ඇති උතන සිංහල වචනේ තියෙන්නේ. වෝමිශ්‍රක කියලා තමයි ඒකට අපි පාලියෙන් නම් කියන්නේ වෝමිශ්‍රක කියන වචනේට අපි සිංහලෙන් කියනවා වියති මිශ්‍රකත්වය කියලා කියන. ඒකයි දැන් ඈ. පැහැදිලිද? පැහැදිලි සාන්ති තෙරුවන් සරණයි. එහෙමනම් ඉතින් අපි අද දවසෙත් මේ අමතපදං දේශනාව විශේෂ මාර්ගයේ ඇසුරෙන් අපි සිද්ධ කරන මේ ධර්ම සංഭാෂණය කරන්ට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ධර්ම දානමේ වශයෙන් රැස්පත් කරගත්තු කුසලයේ මේ කර්ම කාරණා පැහැදිලි කිරීම වශයෙන් රැස්පත් කරගත් ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් කරනවා. සියලු දෙනාටම විශේෂයෙන්ම අපිට මේ හැම කටයුත්තකටම උත්සාහ කරන සදෙවිලු වැසිසෑම් සිළු පිළිතා මණ්ඩලයන්ට මේ කුසලයන් මුදන් දන් වේවා දෙවියෝ මෙපින් දැකබලා සත්‍යයේ දිව්‍ය අසිස් වල උදා කරගෙන ඉතින් සත්‍යද ශාස්ත්‍රයට අවශ්‍ය ධාර්මික අනුග්‍රහය කියලා අපයන් සිතාත්ම අවශ්‍ය ධාර්මික දිව්‍යතා මණ්ඩලයේ රැකවරණ ලක්ෂණ සම්පාදනය කළා දෙවියොත් මෙපින් බලයෙන් සිතා දාසන් දෙවියන් පින් අනුමෝදන් කරනවා ඒත් එක්කම අපිට මේ වැඩසටහන සහ සම්බන්ධ වෙන සිතින් විශේෂයෙන් මේ වැඩසටහන සංවිධානය කරගන්නත් උත්සාහ කරන අපේ මේ පින්වත් සියලුම දෙනාට අපි පුණ්‍යාරාධනා සිදු කරමින් අද දවසේදී මේ රැස්පත් කරගත් උතුම් ධර්ම දානයේ කුසලයෙන් සියලු දෙනාට උතුම් නිවන් මඟ ඇති සියලු බාධක දුරු වෙලා අසංකීර්ණ නිවන් සමත්‍ර ගැනීමට ලැබේවා යම් කිසි නිවන් මඟ ගැටලුවක් තිබෙනම් මේ හැම සෙල්ලක් දුරු වෙලා නිර්පත්‍රිතව කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන නිවනින් සැනසෙන්නට නිවන් මඟ ගමන් කර ගැනීමට ලැබේවා ලැබේවා කියන ආශිර්වාදය සමග අපි එහෙනම් දෙවියන්ට පින්නන්න ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං මනෝදීපා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා සම්පාදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සදති ඒ තෙරුවන් සරණයි